ඉතුබ්බගවා තේසං හේතුන් තථාගතෝනේ. එහෙමයි. එහෙමයි අස්සජී අස්සජීමිය කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඔය ගිහි ගිහි කාල අස්සජී මහරහතන් වහන්සේ මුණගැහෙන වෙලාවේ ආනවනේ ධර්මයේ ඒතරනේ කියන්නේ ඔතනදී මේ යේ ධම්මා හේතුබ්බගවා තේසං හේතුන් තථාගතෝ කියන්නේ. ඒ තථාගතයන් වහන්සේ හේතුඵල ධර්ම දේශනා කරයි කියලා. ඔව් හේතුඵල ධර්මක කෙනෙක් නැහැ. එහෙනම් හේතුඵල ධහම කියන එක අපි බෞද්ධ නම් අපි බෞද්ධ වෙන්නේ සැබෑම භව නිරෝධය කියලා දැක්කොත්. එහෙනම් එතන දරුවෙක් ඉන්නත් බෑ. එහෙනම් අර කුඹුරට යන තාත්තයි පුතයි සර්පයා දෂ්ට කළා අර උරග සූත්‍රයේ පුතා සර්ග සර්පෙත් දෂ්ට කළා පුතා මැරෙනවා. එතකොට සම්මුතියෙන් කතා කරන්නේ. එතකොට දර ටිකක් එකතු කරලා පණිවිඩයක් කරනවානේ අර ළඟින් යන කෙනෙක්ගේ අතේ ගින්දර ටිකක් අරගෙන එක කෑම එකක් අරගෙන බිරිඳට ඒ එන්න කියලා. එතකොට එතනින් පේනවනේ මේ ඊට පස්සේ ඒක ගිනි තියලා යනවනේ බිරිඳත් එක්ක කෑම එකක් කාලා. ඊට පස්සේ අඩන්නේ මොකුත් නැහනේ. ඊට පස්සේ අහනවනේ මේ ඔය පොත කතාවේ තියෙන දේවතාව ප්‍රශ්න කරනවා කියලා. ඒක තමන්ගේම අභ්‍යන්තරයෙන් එන ප්‍රශ්නයක් වගේ තමයි දේවතා ප්‍රශ්න කියලා අපි දකින්නේ. ඒ කියන්නේ දැන් එතන ප්‍රශ්නයක් එන්නේ. එතන කතාවක් එතන ගොතනත් හේතු වෙන්නේ. අයි අඩන්නේ නැත්තේ කියලානේ. එහෙමනේ? එහෙමයි. එතකොට එතන ගන්නෙ නැහනේ දරු සංඥාව. එතන ගන්නෙ එතන නිකන් මේ ඔක්කොම නිකන් ක්‍රියාසිතක්. ක්‍රියාසිතක දෙයක් නැහැනේ. දැන් කකුල කියලා දෙයක් නැහැ, පොළව කියලා දෙයක් නැහැ, ඇවිදිනවා කියලා දෙයක් නැහැ, ක්‍රියාවලියක් විතරයි. ඒකද ඒක හොඳින් ධර්මයේ දකින්න ඕන තරක්. ඒ කියන්නේ ওই විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපපං එත්ත ආපෝච පඨවි තේජෝ ආයෝ නගහරති කියන තැන ඕක තමයි පෙන්නුම් කරන්නේ. ඒතර පඨවි ආපෝ තේජෝ ආයෝ මුකුත්ම ගන්න බෑ. විඥානයේ අනිදස්සන වෙන තැන නාම රූප දෙක කියන්නේ අපි ගන්න shabdේ බාහිර හැඩතල ඒ මහ භූත හැඩතලත් එක්ක අපි එකතු කරන එක සිද්ධ සිද්ධ කරන්නේ නැත්නම් බාහිරින් ඒ shabdේට shabdයක් shabdේ බාහිර හම්බ වෙන්නේ නැහැ කොහෙවත්. බාහිර රූපයක් නැහැ. රූපේ නැති වුණොත් ශබ්දෙන් පළක් නැහැ. සිතක් නැති වෙනවා. රූප නාම නාම රූප දෙක ප්‍රොජ්ජන වෙනවා. එකතු වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නැහැ. නාමයකට රූප ශබ්දෙට රූපයක් නැහැ. දැන් අපිට අපිට එන්නේ හැමතිස්සෙම එක්ක රූපයක් එනවා ඒ රූපෙට ශබ්දයක් තියෙනවා. එක්ක ශබ්දයක් එනවා ඒකට නාමයක් තියෙනවා. නාමයක් එනවා රූපයක් තියෙන නාමයක් එන්නේ. රූපේ නිකන් එන්නේ නැහැ. රූපයක් තියෙන නාමිකුත් එක්ක එන්නේ. සිත මේ පැත්ත සංකාරයන්නේ එහෙමයි. සිත සිතේ සිත කියන්නේ රූපේ නාමයේ නිසයි. වැටහෙනවනේ. එහෙම. දැන් එතකොට සිත කියන්නේ බලගැන්වීමක් නේ. මෙතන විඥාන අනිදස්සන අනන්ත සබ්බතෝප එත් පඨවි ආපෝ තේජෝ වායෝ නගාරති එත් දීගන්ත රස්සංග අනාතෝලං සුභසුභං එත් නාමංච රූපංච එසේසං උපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්තේතං උපරුජ්ජති ඔය කියන්නේ ওই ටික තමයි ඔය ඔබතුමිය කියපු කතාව ඒක නාම රූප දෙක ගැට ගැහෙන්නේ නැත්නම් එතන විඥානයේ සිතට දෙයක් නැහැ. එහෙනම් එතන ක්‍රියාසිතක් හම්බ වෙන්නේ ක්‍රියාවලියක්. එතන ඒ සිත ක්‍රියාසිතක් බවට පත් වෙනවා. කර්ම පනවන්න බෑ. දෙයක් තිබ්බොත් එතන දැනීමක් තියෙනවා. එතන දැනෙන එක, එතන දෙයක් තිබ්බොත් එතන චේතනාවක් තියෙනවා. ඒ චේතනාවක් තියෙනවා කියන්නේ Tamanට කම්පනයක් එනවා. ඒ කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයක් එනවා. කම්පන ස්වභාවය. ඒ ස්වභාවය තුලයි රාග දේශ මොහ තණ්හාව කියන ස්වභාවය. එයයි උපාදානය අල්ලගත්ත කියන ස්වභාවය. ඒ ස්වභාවය තුල නැවත උපදින්න හේතු තියෙනවා. තාම පරිස්සමෙන් දකින්න ඕනේ. ඒක නිසා තමයි අපි මුලින් තම කිය හැමතිස්සම මේ කතා කරන්න හේතුව මෙච්චර ඒ කියන්නේ අපිට දැනුණා ඒකත් මේ අපිගේ හැමතිස්සම මේ මේ හිත විශ්වාස කරන්න එපා විඥාන මායාව මායාව පෙන්නනවා කියලා. ධර්මෙත් මායාව කියලා පෙන්නනවා කියලා. ඒ කියන්නේ අපි අපේ අභ්‍යන්තරේ අපිට කොහෙන්වත් හංගන්න ලිස්සලා යන්න තැනක් තියන්න බෑ. අර ළිඳේ හිලක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කොච්චර වතුර ඉස්සත් ඇතුළට යනවායි. ඒ ඒව හොඳින් දකින්න ඕනේ. ඒ කියන්නේ 100යි නුවණයි හොඳින් යෝනිසෝ මනසිකාරය තියෙන හොඳින් 100ක් තියෙනොත් තමන්ගේම අභ්‍යන්තරයට මොකද්ද වෙන්නේ? කොතනින්ද තියෙන්නේ? අපි ඒකයි මේ ගොඩාක් අපි ඔබතුමීට සැරින්සරයට කිව්වේ දරු සංඥාව නම් ලේසි වෙන්නේ නැහැ කියලා. කොතනින් කැඩුවොත් ඔක්කොම යනවා කියලා කිව්වේ ඒකයි. ගැලවිලා යනවා කිව්වෙත් ඒකයි. සමහර අයගේ ඒක තියෙනවා. ඒක මේ මාර්ගයේ අනායගේ අපි දකින්නේ. මාර්ගයේ ගොඩක් දියුණු නැති අයගේ තමයි ගොඩක් එතනින් ගොඩ ලොකු දියුණුවකුත් සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඕක කම්පණය කරගන්න ඕනේ දෙයක්ුත් නෙමෙයි. ඕක ඒ ස්වභාවයකින් තමයි ඒකත් නැති වෙලා යන්නේ. ඒ ස්වභාවයටමයි නැති වෙන්නේ. ඒ කියන්නේ ඉස්සල්ලාම ඔතන හොඳින් අඳුනගන්නේ නැත්තම් වෙන්නේ ඒක නිසා තමයි මේ කල්යාණ මිත්‍රයාට හරියටම අවංකවම පිරිසිදුවම මේ කාරණාව මේ එළි වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ එහෙම වුණොත් තමයි හරියටම පණිවිඩය දෙන්න පුළුවන් වෙන්නේ. හරියටම තැන පෙන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි ලොකු මහෝපකාරී මහෝපකාරයක් වෙනවා ඒ කෙනාට ඒකෙන් මිදෙන්න. අතර මේ සසර දුකෙන් මිදෙන්නේ. මේ මිදෙන්නේ මේ මේ මේ මේ නිකන් මේ ජීවිත කතාවේ නෙමෙයි. මේ මහා ගෝර සසරක යන්නේ ওই සංඥාව අපි ගන්නෙ මෙන්න මෙහෙමයි. ওই සංඥාව ගන්නෙ බුදුන් වහන්සේ පෙන්නන්නේ මව් කුසෙන් උපදින දරුවා සාසවියයි කියන්නේ. ඔය සාසවීයයි කියන එක තමයි ඔය සංඥා ස්වභාවය. ඇලෙනවා කියන ගම් එක තමයි සාසව කියන්නේ. ඊට පස්සේ කියනවා ප්‍රභාස්වරං චිත්තං ප්‍රභාස්වරං චිත්තං ඔව් උපක්කලේසි උපක්කීට්ටා කියලා කියනවා. ඒ කියන්නේ ඒ ප්‍රභාස්වර සිතට තමයි උපක්කලේස මෙහෙම මෙහෙම ඒ කියන්නේ ගම් එක සාසවී කියන්නේ ගම් එකක් තියෙනවා මේ උපදින දරුවගේ. ඇහෙනවනේ? එහෙමයි ගම් එකක් තියෙනවා උපදින දරුවගේ ඒකට ඇලෙනවා. ඒ කියන්නේ මේ ස්පාක් වෙන හැම එකම එකට ඒක ඒක නිකන් අර ගම් එකකට ඇලෙනවා වගේ ඇලෙන ස්වභාවයක් තියෙනවා. කාන්දමක් වගේ නේ. කාන්දමක ස්වභාවයක්. ඔන්න ඕක තමයි සාස්ත්‍රීයයි කියන්නේ. ඒතර උපදින දරුවා සාස්ත්‍රීයයි ඒ කියන්නේ හැම මේ මේ මේ භව කතරේ කතාව තියෙන්නේ. එහෙම නැත්නම් මේක උත්තේජ උත්තේජ දෘෂ්ටියක් වෙනවනේ. ඒ කියන්නේ මරුණා ඉවරයි වෙනවනේ. දැන් දැන් මේ දෘෂ්ටියේ ඉන්න කෙනා මරුණා ඉවරයි වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නම් මේ අවසානයේ මේ පොළොව කය පොළොවට පස් වෙනවා. එතනින් ආයි කොහෙවත් පණවන්න බෑ විඥානේ බැස ගන්න එක. වැටේනවනේ. නමුත් ඒ අවබෝධය තුලයි ඒක එන්නේ කොහොමද කියන පැහැදිලි කිරීම තමයි කරන්නේ. අර සාසවියයි උපදින දරුවා සාසවියයි කියන්නේ ඒ ගම් එක තියෙනවා කාන්දම වගේ ඇලෙන එක තියෙනවා. අන්න උපදින දරුවා ඒ උනාට සංඛාර නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ කියන්නේ සංඛාර නැහැ. ඒ කියන්නේ මේ මේ මේ මේ මේ මේ ශබ්ද වර්ණ ගන්ධ ඔක්කොම කාන්දමට ඇලෙන කැලිය වගේ. ඇහෙනවනේ. එහෙමයි. ඔය ඒව එකතු වෙලා මේක සක්කාය දෘෂ්ටිය කියන එක හැදෙන එක තමයි අතන අවිද්‍යාපච්ච සංඛාරා. සංඛාරා කියන්නේ අපි හදාගත්ත ගොඩ ස්කන්ධ කායෝ. ස්කන්ධේනේ වේදනා සංඥා සංඛාරයනේ දෙයක් බවට මේ පෙන්නනවනේ විඥාන මායාව අදලා. නාම රූප විඥාන ගොඩ ගන්නවනේ. අර සංඛාරපච්චා නාම රූප නාම රූපච්චා විඥාන එකටමයි තියෙන්නේ. සංඛාරයක් නැති විඥානයක් නැහැ කියන්නේ ඒකනේ. ඒක සංඛාර කියන්නේ එළිය ප්‍රවත්තින එකක් නෙමෙයි. අර ශබ්ද ඒ වගේ නැති ස්පාක් එකත් හටගත්ත එතනම හටගත්ත බල ගැන්නුණු ආත්මේ ස්වභාවය එතනම තමයි අපි කියන්නේ මිලිවොට් වහක කරන්ට් එකක් යනවා. මෙන්න මෙතන ආත්ම ස්වභාවයක් තියෙනවා කියලා. පණ පණ පණ ස්වභාවයක් තියෙනවා. ඒ ස්පාක් එක ෂෝට් එක තමයි මේ මේක මේක වෙන විග්‍රහයක් අපිට අපිට අපිට අපිට දැන් මේක එළියට වචන වලින්ම දෙන්න වෙන්නේ මේ අපි ගාව තියෙන වචන වල මෙච්චරයි අපිට මේ වචන තියෙන්නේ. මේක පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැ. උපමා තමයි පෙන්වන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතන ආත්ම කතාවක් කොහෙවත් නැහැ. ඒකත් පැහැදිලි. මෙතන අර සිස්ටම් එක පෙන්වන්න හැකි. මේක කොහොමද මේක වෙන්නේ කියන එක තමයි බුදුන් වහන්සේ මේ සූත්‍ර ගොඩාක් පෙන්වන්නේ මේක කියන්නේ මහා නිදානේ කියන්නේ නවරුපච්චය විඥාන. ඒකනේ මේ දැන් අපි මේ ස්පටිසම්පාදයේ තියෙන කනිකර සිත හැදෙන හැටි. සිත හැදෙන හැටි තමයි මේ අපි මෙච්චර වෙලා ඒක ඒක තමයි දර්ශනේ පිරිසුදු කරනවා කියන්නේ ඒකයි. සත්තානම් විසුද්ධියයි කියන්නේත් ඒකයි. සත්තානම් විසුද්ධියයි කියන්නේ කොහෙවත්ම ආත්ම කතාවක් යාගව තියෙන්න බෑ. යාට භව කතාවක් කොහෙවත්ම තියෙන්න බෑ. ඒ කියන්නේ මේක භව තණ්හාවක් තියෙන්නම බෑ. භව තණ්හා විභව තණ්හා ඔය ඔය එකක්වත්ම එන්නේ නැහැ. ඒක එන්නේ නැත්තේ අරක ආත්මි අවිඥානික මනසකින් නෙමෙයි දකින්න ඕනේ. මේක දකින්න ඕනේ භෞතික. ඒ කියන්නේ අවිඥානික මනසකින්. මේක શબ્දයක් කියලා. අපි නිතරම මේකනේ කියන්නේ ඒක පෙන්වන්න ඕනේ ඉඳන් කියන්නේ මේක අනාත්ම ධර්මයක්. මෙතන ආත්ම කතාවක් නැහැ. මෙතන තියෙන්නේ શબ્දයක්. අපි කියන්නේ සිත શબ્දයක් කියලා, ධොනියක් කියලා, කම්පනයක් කියලා. මෙතන අපි වෙනින් වෙනින් වචන පාවිච්චි කරන්න හේතුව මේක හොඳින් වද්දන්න ඕනේ ඉඳන්. මේක ලේසියෙන් වදින්නේ නැහැ. ලේසියෙන් මේක එන්නේ නැහැ. ඒක තමයි අපි ඔබතුමීගෙන් දිගටම ප්‍රශ්නාවේ අන්තිමවත් ඒකයි. මොකද දිව්‍ය ලෝකේ ගැන හිතන්නේ? මොකද අපාය ගැන හිතන්නේ? මොකද ආයි උපදිනෙක් ගැන හිතන්නේ? මේ ෂනේ විතරයි කියලා එක ගැන මොකද හිතෙන්නේ? ඒක භව සංඥාවක් තියෙනවද කියලා තමයි මේ හෙව්වේ. වැටෙනව නේ? එහෙම තිබ්බොත් එතන සකස් වෙන්න කොහොමත් හේතු තියෙනවනේ. ඒක ෂය වෙන්නේ ආශ්‍රව කෙලෙස් ෂය වෙනවත් එක්කමයි. හැබැයි ආශ්‍රව කෙලෙස් ෂය වෙන්න හේතු වෙනවා දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ අපි නිතරම කියනවා දර්ශන අවබෝධය තුලින් සෝතාපන්න වෙනවා කියන්නේ තෝකමයි. දර්ශන විසුද්ධිය මේ අපේ රටේ ගිලිහිලා තියෙන බුද්ධ දර්ශනයනේ. මේ දර්ශනයනේ මේ අපි මෙච්චර කතා කරන්නේ. මේ මේ කතා කරන්නේ හැම හැම මේව එකකින්ම අපේ අත්‍තරම එලි කරන්න විශේෂයෙන්ම අත්‍තරම බුදුන් වහන්සේ කරපු දේ තමයි මේ කරන්නේ. මෙතන ආත්මයක් නැති බව, සිතක් කියලා දෙයක් නැති බව, ප්‍රවාහයක් බව, අර ගිනි වලල් වගේ වේගයක්, ප්‍රවාහයක්, ගඟ වගේ ගලන එක. මේ කියපු වචන වලින් ඔබතුමීට වැටුණා නේද? එහෙම ස්වභාවයක් මේ කියන්නේ කියේ. අන්තිම සිද්ධියක් විතරයි. එහෙම කිව්වනේ සිද්ධියක් විතරයි. සිද්ධි ගොඩක් විතරයි. අර ඔබතුමිය කිව්වම දරුවා අඬනවා කියලා මේ මේසෙට තට්ටුවක් දාලා බලන්න කියලා කිව්වේ. තට්ටුව දැන් තට්ටුව තට්ටුව නවත්තන්න පුළුවන් කියලා කිව්වේ. ඒ කියන්නේ දරුවා කියන සංඥාවකින් නෙමෙයිනේ. දැන් තට්ටුව දාන එකයි දරුවා අඬන එකයි සමාන නැද්ද? අපිට શબ્දයක් විතරයි. අපි හිතන එකක් නෙවෙයි මෙතන શબ્ද දෙකක් තමයි. බඩගින්න දැනෙනකොට බඩගින්න දැනෙනකොට කනවහා සමානයි නේ. ඒක. තාන්තිර කාපු කෙනෙක් නැහැ. දැන් බඩගින්න කියන්නේ අපේ අපේ සංකාරයක්නේ. බඩගින්න කියන්නේ අපිට ඒක දාපු වචනේ සිංහල වචනේ බඩගින්න හංග්‍රිනේ ඉංග්‍රීසි වචනේ. ඒක සබ්ජෙක්ට් එක. දැන් අපේ අපේ අතුලාන්තයේ කෑම වැටෙන්නේ නැතුනහම ආමාශයේ ඇසිඩ් එකට පිච්චෙන ස්වභාවයක් එනවා. ඒ පිච්චෙන ස්වභාවයට පුංචි දරුවට කිව්වා බඩගිනී කියලා. අර පුංචි දරුවට අහුණ අනිත් ඇයට ඒක මෙයා බඩගින්නේ මේ ඉන්නේ මෙන්න මෙයාට කෑම දෙන්න. එයාට ගියා මේ බඩගිනි. ආ මේ බඩගිනිද එතකොට. අන්න ඒ වගේ. එතකොට ඒක යනවනේ શબ્දෙත් එක්ක මේ ඒ ඒ ඒ ඒ රූපේ ඇවිල්ලා මේ පේන රූපයක් නෙමෙයිනේ මේ රූපනේ බුදුන් වහන්සේ ඔක්කොටම කියන්නේ. දැන් මේක ඒකනේ සංඛාරා පෙන්නන්නේ වචී සංඛාරා කාය සංඛාරා පෙන්නන්නේ ඒකනේ මනෝ සංඛාරා ඔක්කොම සංඛාරා. ඒතකොට ඒවට තියෙන සංඛාරා තමයි සබ්දේ. වැටේනනේ. එහෙමයි. එතකොට දැන් අතන බඩකින්න කියලා එහෙම එහෙම දෙයක් නැහැ නේ ඒකත් සබ්දයක්. ඒක අපි සංඛාර. අතරම කෑම දාන්නේ. දැන් මොනවා එක දාන්නේ කටට. ඒක යනවා බඩට. ඒක යනවා පිටිපස්සේ. අර බඩ විශ්වාසය පිරෙනවා පිච්චෙන එක නවතිනවා බඩකින් ඉවරයි. මොකද්ද මේ? හිත බඩ කියන්නේ හිතරලු හිතපත් කාලත් නැහැලු මොකද්ද මේ? දැන් බලාගෙන ගියා මේ හිතින් කිසිම මේ හිතට මොකක්වත්ම එතකොට මේ දරුවා කොහෙද ඉන්නේ? ඒත් හිතේනේ. දැන් හිතේ දරුවෙක් කියනවාද? ඒත් නැහැනේ. දැන් හිතපත් කරනවාද? ඒත් නැහැනේ. හිත වතර වරනවාද? ඒත් නැහැනේ. දැන් හිතේ ඇත්තටම ඇත්තටම ඒක තමයි අපි කිව්වේ. හිතේ මහත්යෙකුත් නැහැ, හිතේ නෝනෙකුත් නැහැ, හිතේ දරුවෙකුත් නැහැ, හිතේ ගෙකුත් නැහැ. මේක මේ මේක අපි අපි අර කියාගෙන එනකොට ඔබතුමීට අපි හිතුවා මේ ස්වභාවය දැනේ කියලා මහා ශුන්්‍යතාවයක් දැනෙනවා. අපි කිව්වේ ධර්මෙ මෙනෙහි කරන්න මොහොතක් තියාගන්න කියලා. ඒක දවස ගානේ මේ මොහොතේ මෙනෙහි කරොත් දැන් අපි තුමා බුදුන් වඳින්න යනවා. අපි හිතමු අපි අපි දැන් ওই බුදුන් වඳිනවා කියලා අපි දකින්නේ අපේ අපි අපි දැන් කෙලින්ම කරන්නේ අපි මේ අපේ හිතේ පිරිසුදු භාවයට වන්දනා කරන එකනේ. හිතේ දැන් දවස ගානේ රාග දේශමෝ තුනි වෙලා හිත පිරිසුදු වෙච්ච එකට වන්දනා කරනවා. හරිනේද මේ කියන්නේ වැටේනවනේ. තමන්ගේ හිතේ පිළිවිලි මිදුණු ස්වභාවයේ බුද්ධ ස්වභාවයේ ඒ බුද්ධ ස්වභාවයට වන්දනා කරනවා. බුදුන් බුදුන් වඳිනවා කියන්නේ ඒකට. අපිට වැඩක් නැහැ ඔය මොන හරි શબ્ද ටිකක් විතරයි සමහර කවි කියනවා වගේ කිව්වට ඒක තේරුම් ගන්නේ නැහැ. එතකොට මේ හරි තේරුම දැනගෙන තමන්ගේ හිතට මහා සමත්තර පුදුමාකාරද මේ වන්දනාව තුළ අපිට දැකලා දැනලා තියෙනවා. අභ්‍යන්තරයේ පිරිසුදු ස්වභාවය තමයි සී ඒක මෙනෙහි කරනවා කියන්නේ ධම්ම අර ධර්මෙ මෙනෙහි කරනවා වගේ. මේ බුද්ධ වන්දනාව තනකර ධර්මෙ මෙනෙහි කරනවා. ඊට පස්සේ ධර්මතාවය. ධර්මතාවය කියන්නේ මේ ලෝක සත්‍යය. මේ ලෝකේ සත්‍ය දෙයක් නැති බව. ඉදප්පච්චතාව. ඇති වෙන්නේ නැති වෙන ප්‍රවාහය. ඒ ප්‍රවාහය වෙනේ කරනවා. අන්න මේ අර බුද්ධං සරණං ගච්ඡා ධම්මං සරණං ඒ ධර්මතාවය. ඒ ධර්මතාවය වෙනේ කරන්නේ. එතකොට සංඝසනගෙන අපි මේ අද හිත හිත දකින්න එක හැම මොහොතෙම දකින්න එක සිද්ධ වුණා කියලා මහා චිත්ත මහා ප්‍රිය ඒකට දකින්න කරත් ප්‍රීතියකින් තමයි මෙයා වන්දනා කරන්නේ. ඒ වන්දනා කරන්නේ සැබෑ සැබෑව තේරුවා. ඒ කියන්නේ තෙරුවන් කියන්නේ රුවන් තුනක්නේ මණික් තුනක්නේ මේ ලෝකේ මීට වැඩිය මාණික්යක් වටන දෙයක් නැහැ. වැටහෙනව නේ? ඕක මෙනෙහි කරනවා කියන්නේ පුදුමාකාර බුද්ධ වන්දනාව. ඒක මේ ඒක අපි අපිට ඒක කියන්නේ මේ රාගදේශන ෂේ වෙන ගමනේ හැමදේම එතනට යොමු කරනවා. ඒක තුන්සිත පහදනවා කියන්නේ පින් පින් කියන්නේ ඒක නිත පිරිසුදු වෙනවා. ඉතින් ඊට වැඩිය උපවිද පිනක් තියෙන. අන්න සබ්බ බුද්ධ වන්දනාව පින් සිද්ධ වෙනවා. අන්න එතකොට පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙනවා කියන එකනුත් තේරෙනවා. පින් කරනවා නෙවෙයි අපිට ඒක සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙනවානේ. හිත පිරිසිදු වෙනවා. දකින්නකොටම හිත ඒක සිද්ධ වෙනවා. හිත පිරිසිදු වෙනවා. බුදුමාහාකාර ධර්මයක් එළියට අපිට හිතා ගන්න බෑ. මේවා පැහැදිලි කළාම හතරම මේ අපිට දැන් ඒ තේරෙන්නේ නැහැ කියන එක තමයි අපිට තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ කෙනා කෙනාට ආයේ ඒ කෙනාට බුදුන් වහන්සේත් ඒකනේ කළේ. කොහොම හරි එක පැහැදිලි කරන්න එපා මේ වෙන්නේ ඒක දේ ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි ඔබතුමියට ප්‍රතිපදාද ඔබතුමිය හිතුවේ ප්‍රතිපදාවේ ගොඩක් අය ඒක තමයි ඇත්තටම අපිටත් තියෙන අපි ඒක තමයි නිතරම පෙන්නන්නේ හිත දකින්නවා කියන එකේ ඒ දකින ආකාරය Taman දක්ෂ වෙන්න ඕනේ කියලා හදාගන්න දර්ශනය පිරිසුදු කරගන්න ඕනේ ධර්මයේ ධර්මයේ ධර්මයේ කියලා පොත් කියවන එක පොත් කියන එක නෙමෙයි මේ ධර්මයේ මේ ධර්මතාවය මෙනෙහි කරන ඒක දැකීම තුළ සත්තා විසුද්ධිය සුද්ධතාව සිත සුද්ධ වෙනවා විසුද්ධියටපත් වෙන සත්තාන විසුද්ධියයි එත ඒක ඒක ඒක ඒක බුද්ධ ඇත්තටම ඒකට පොඩ්ඩක් වේලාවක් වෙන් කරගෙන ඒ තමන් ඒ දර්ශනේ පිරිසුදු කරගන්න එක තමන් මේ ෂණේ විතරයි කියලා මෙනෙහි කරන එක ඒ ෂණ සම්පත්තියට හිත පිහිටන එක එතකොට මේ මේ තමන් මේ මොහොතේ මරණය සිහි කරනවා කියන්නේ ඒකයි මරණය සිහිකම පුදුමාකාර කොයිතරම් වටිනවද ඒක අතර මේක මරණ කතාවක් නෙවෙයිනේ මේ ෂනේ සත්‍ය වෙනේ කරනවානේ. මේ මේ ෂනේ Taman නැති වෙනවා. දැන් මේ ෂනේ නැති වෙනවා. දැන් ඉවරයි කතාව. ආයි දරුවේ කතාවක්, දරුවන්ගේ අනාගතයේ කතාවක්. ඒක එනවද කියලා තමයි බලන්න පුළුවන්. ඒක එනවද කියලා බලන්න පුළුවන් ෂනේ සී කරනකොට. ෂනේ සී කරනකොට එනවා. භව භව භව තණ්හාව එනවා. එතකොට එනවා මේ එතකොට තමන්ට දැනෙන්න ගන්නවා. එතකොට තමන් ඒකටත් එතකොට ධර්මය මෙනෙහි කරන්න ඕනනේ. ඒකට දැන් ඔබතුමීට කිව්වේ. එතනට ධර්මය මෙනෙහි කරන්න ඕනේ. එතකොට උරග සූත්‍රය තමයි එතන අපි හොඳටම පෙන්වන්න තැන. මොකද හොඳටම ධර්මයේ පෙන්වන්න තැන තමයි උරග සූත්‍රය. කොහෙද දරුවේ? කොහෙද කෙරේ? ඒකේ මේ සිත ඇතුලේ එහෙම තියෙනවද? අපි අපි අඩන්නේ හිතට නම් දුක දැනෙන්නේ. හිතට නම් සතුට දැනෙන්නේ. දුක සතුට දෙක දැනෙන්නේ හිතකට නම්. හිතේ එහෙම දෙයක් නැත්තම් එහෙම මුකුත් දෙයක් කියලා දෙයක් නැත්තම්. දරුවෙක් කියලා දෙයක්වත් නැත්තම්. මේකේ සංඛාරා කොයිද මේ අනිච්චාවත සංඛාරා කියන එක මේ ධර්මයේ තියෙන පුදුමාකාර මේ ඇත්තටම මේ රහතන් වහන්සේගේම ස්වභාවයට දීපු ඒ වචන ටිකනේ අනිත්‍යවත සංකාර උප්පාදවයි ධම්මිනෝ uppajjitta niruddhanti තේසං උපසමෝසකෝ කියන පුදුමාකාර ඇත්තටම අපිට ඒක තනිකරම නිවන එතන තියෙනවා තනිකරම ඒ කියන්නේ මේ සිත මේ මොහොතේම නිවෙනවා ඕක ඕක හරියට අවබෝධයකින් යා ඒක සිහි කරොත් එතනම නිවන් දකින්නවා කියන එකයි අපි කියන්නේ. ඒකේ සේරම තියෙනවා. ස්වාමීන් වහන්සේ මට දැනුණා මගේ ළඟ අර තියෙන මාන්නේ කියන එකත් ටිකක් දුරට තියෙනවා. ඒක මට අරුමයි ඇත්තටම ඒ ආත්ම ස්වභාවය තමයි දරුවටත් තියෙන්නේ. ඒ ඒ ඔක්කොම එකටයි යන්නේ ගැළවිලා. ඒකට අහුනේ මට දැන් ඒකම ඕක ස්වභාවය දැනෙනවා. ඕක තියෙන ඕක තියෙන හින්දානේ තමන් ඉන්න ස්වභාවයක් දැනන. ඒක ලෝකේ දැන් මාන්නේ කියන එක මෙහෙමනේ. ලෝකේ තියෙනවා නම් ඒකට ඒකට නිදසුනක් තමයි මාන්නේ තියෙනවා කියන්නේ. ලෝකෙන් මිදෙනවා කියනවා නම් එතන අරහත්ත්වයම තමයි අවිද්‍යාව තියෙනකන් තියෙනවා. ඒකයි මේ අවිද්‍යා අශේෂ විරාග නිරෝධය කියන වචනේ බැලුවාම අපිටත් වැටෙනවා බුදුන් වහන්සේ ඇත්තටම මේ අවිද්‍යාව කියන්නේ නොදන්න කමනේ. එහෙනම් ධර්මයේමනේ මෙනෙහි කරන්න තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා ධර්මයේ සැඟවුණු තැන් මෙනෙහි කිරීමයි නිවනට මඟ. එතකොට සිතට එන අරමුණු ඇත්තටම බැලුවාම ඒකත් ධර්මතාවයේ දකින්නේ. ඒ කියන්නේ මේ එන අරමුණු දකින්නවා කියන්නේ ධර්මයෙන් දකින්නවා කියන එකයි. තව පැත්තකින් බැලුවම ඒ ධර්මය කියන්නේ මේ ඇත්තම තමන් හිතන් ඉන්න දෘෂ්ටිනේ ගැලවෙන්නේ. දැන් දරුවා කියන එකක් උපතින් ගෙනාවෙත් නැහැ. උපතින් අර මොකුත් දන්නෙත් නැහැ. බලනකොට ඔක්කොම එකතු කරගත්ත වචන සෙට් එකක්. ශබ්ද සෙට් එකක්. ඒව වටිනාකම් අපිට දීලත් ඇවිල්ලා. වටිනාකම් ශබ්ද වලට කොහෙන්ද වටිනාකම්? රූපත් ඇවිල්ලා, ශබ්දත් ඇවිල්ලා ඒවත් එකතු වෙලා ලෝකයක් මවාගෙන ඉන්න එකක් දැන් පේන්නේ නැද්ද? මැවිලා මායාවක් වගේ නිකන් දේ දුන්නා වගේ පායලා. පාට පාට දේ දුන්නා පාන අල්ලා බැලුවොත් මුකුත් නැහැ. ජල වාෂ්ප ටික. ළඟට ගිහින් බැලුවොත් දේ දුන්නා. ඒක දැනුණා ඒක මේ වැරදි කියලා දැන් දවසක් මේ පොඩි දවසේ දැන් ප්‍රින්සිපල් වෙනකොට මට එක්පාරට මගේ හිතට මම මොකටද නැගිටින්නේ කියලා. ඊට මට හිත දුන්නෙම නෑ නැගිටින්න කියලා. මට ඊට පස්සේ තමයි දැනෙන්නේ මේ නෑ නෑ මාන්නයක් නේ. මෙනෙහි කළා නැගිටින්න ඕනි. <laughs> නෑ ඒ ජීවත් වෙන්න බෑ. රහතන් වහන්සේ මෙලවත් නිදිලා එලවත් නිදිලා සමවාසය කරනවානේ දෙලෝ නොගැටි. දැන් ඔබතුමිය ගැටිලානේ යන්නේ. කෙලිම මෙලවත් නෑ එතකොට. ඒ මෙලෝ ඉන්නේ බෑ. එන්න ඒක වැරදි කියලා දැක්කම මෙතන. ඔව්. ඒ කියන්නේ ධර්මය කියන්නේ අධ්‍යාත්මික ගමනක්. බාහිරට පෙන්වන්නේ නැහැ ඒක. ඒක බාහිරට පෙන්වන්නේ නැහැ. දැන් අර සද්දාතිස්ස රජුරුව එනකොට අපේ කවුද මේ මදුනාගල රහතන් වහන්සේ රහතන් වහන්සේ රහතන් සද්දාතිස්ස රජුරුව ධර්මයට ලැබීනේ. රහතන් වහන්සේලා හොය හොය දානි දුන්නානේ. දැන් ඔය මදුනාගල හිටපු රහතන් වහන්සේ නමක් අපිට ඒ හරියටි අපි ඒ ඇවිල්ලා තියෙන දත්ත මදුනාගල අපිට හැටියට ඒ රහතන් වහන්සේ මේ මේ රහත් දැන් රහතන් වහන්සේ නමක් වැඩේ ඉන්නවා රහත් වෙලයි කියලා සද්දාසිස රජුරන්ට ඒ පණිවිඩය ලැබුණාම සද්දාසිස රජුරු එනවනේ දාන මාන භෝග අරගෙන පිරිවෙල අරගෙන වෙරහැර ගවිලා ඔක්කොම පූජා කරනවානේ ඒ ඒ සද්දාසිස රජුරන්ගේ ඒ ඒ හැම ඒ හොය හොය කරලානේ ඊට පස්සේ දැන් ඕක ආරංචි වෙලා මදුනාගල දැන් මෙහෙම රහතන් වහන්සේලා කියලා සද්දස්ස රජුරු පෙරහැරෙන් එනවා. මේක මදුනාගල කන්ද උඩනේ. ඈත පේනවා දැන් එනවා පෙරහැරේ. දැන් වෙන කොහෙවත් දැන් මේ හරිය ආරාණකුත් නැහැ. මේකට එන්නේ කියලා දන්නවා. රහතන් වහන්සේ ටක් ගාලා සීවරේ ගලවනවා. සීවරේ ගාලා පැත්තකින් දාලා අදර කඩේ ඇදගෙන ඒ කෝටු කෑල්ලකින් වැල්ලේ ඉරියද හැද ඉන්නවා. ඊට පස්සේ සද්දාසිස්ස රජු පෙරහැරෙන් ආවිලා ස්වාමීනි මෙහි ඉන්නවද අහවල් නම තියෙන නම කියලා අහනවා. මෙහෙම භික්ෂුන් වහන්සේ නම. ඔව් ඉන්නවා කියනවා. ආ පොඩ්ඩක් මේ කතා කරන්න පුළුවන්ද කියලා අර කියලා මේ මං තමයි කියේ. ඊට පස්සේ අදල්ස රජුලා බලලා මේ මොන රහතන් වහන්සේනවා. සීයේ සීලෙකුත් නැහැ. <laughs> සිවුරක් නැහැ. <laughs> මේ පිට එක්කගේ මේ අත ඇතේ ඉන්නේ. <laughs> හරි පැත්තට යනවා. දැන් මේකේ මේ කතාව පෙන්නන්නේ ඇත්තටම මේ ඇත්තටම මේ රහතන් දැන් දැන් නැත්තම් අපිට බෑනේ රහතන් වහන්සේට බෑනේ සාමාන්‍ය විදිහට ඊට පස්සේ මේ ඊට පස්සේ ඊට පස්සේ ලොකු තැනක් හම්බුනාට පස්සේ ඊට පස්සේ නිදහසක් නැහැ පැහැල්ලුවක් නැහැ අර බුදුන් වහන්සේ අර එක එක තැනට වඩින්න අපි සමහරවිට හිතනවා මේක හේතුවක් වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ අන්දවලේට කොහොමද බුදුන් වහන්සේ වඩිනවා කියන්නේ කැලේට යනවනේ මොන හරි එහෙම සිතුවිලි ඕනකට වැඩිය එහෙම එහෙම බුදුන් වහන්සේගේ ස්වභාවය හොඳට පැහැදිලි. ඒ කියන්නේ මේ මේ මාන්නයක් එහෙම කෙනෙක් ලුක්කමක් මුකුත් නැතුව බොහොම සරලව ඒ තැන පෙන්නන එක. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කරන්නේ නෙළුම් කොලේ දියවිද නොකැටි නොඇලී වාසය කරන්නා කියන එක. කරන්නාසේ රහතන් වහන්සේ දෙලොවම සමවාසය කරනවා කියන එක. එතකොට දැනගෙන අර පුංචි දරුවා ගාව අම්මා කෙනෙක් අර සෙල්ලම් ගෙදර පුංචි දරුවා සෙල්ලම් කරනකොට අම්මා කෙනෙක් ඇවිල්ලා එතන ආ පුතේ මේකට ලුණු ටිකක් මදි මේකට තව ටිකක් දාන්න කියලා ඉන්නා වගේ රහතන් වහන්සේ සාමාන්‍ය විදිහට හැසිරෙනවා. අතර මෙහෙම දෙයක් තියෙනවා. පැහැදිලිව කියනොත් මේ ධර්මය අවබෝධ වුණාම ඒ අවබෝධ වුණු බවත් ඒ වැඩි යන්නේ නැහැ මේ ඒ ඒව වැඩි කතා කරන්නේ නැතුවම එයා ධර්මය අර අනිත්‍යයට දෙන්න ඕනේද කියනවා අර වෙන අදහසක් යාට නැහැ. ඒ කෙනාට ඕන වෙලාවක පුළුවන් සේරම පැත්තකට කරලා දාලා අයිට මේ මොහොතේ මුණත් ශරීරයත් අත්හැරලා ඒක කවුරු හරි මරන්න આવොත් හරි ඉවර කරලා යන්න කියන්න පුළුවන් කමක් තියෙනවා. වැටේනවද? එහෙමයි සම්මි. ඒක අත්හැරලා පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ ධර්ම මාර්ගයේ වැඩෙන අය අපි නම් දකින්නේ අපිට නම් තිබිච්ච අත්දැකීමක් තමයි මේ කියන්නේ. මේ මොහොත අත්හරින එක තමයි අපිට ලොකු දියුණුවක් වෙන්න හේතුව වෙන්නේ. ඒක අපිට එන්න හේතු සිද්ධ වුණා අවස්ථා කීපයක්. එකක් දුෂ්කර දුෂ්කර කටයුතු ඒ කියන්නේ මාර්ගයේ සොයාගෙන ගිය දුෂ්කර ගමන තුලයි සිද්ධ වුනේ. අත්හරින සිද්ධ වුණා ඒ මොහොත ඇත්තටම අත්හැරියා. අත්හැරලා අස් දෙක අපි සම්පූර්ණයෙන්ම අපි සමතේ ගොඩක් අඩුපුවයි. ඒක නිසා පරයන් කෙරෙන්නේ අස් දෙක පියාගෙන අත්හැරපේක තමයි. යන්න තමයි යන්න යන්න යන්න දැන් මේ දැන් මේ මොහොතේත් අපි අපේ ස්වභාවය තමයි අත්හරින්නේ. අත්හරින එක තමයි අපේ ස්වභාවය. ඒ අත්හරින අත්හරින එක අවංකවම අත් අත්හරන බව තේරුනේ අපිටත් අත්හැරපු වෙලාවේ. ඒ වෙලාවේ අපි මේ මේ මොහොතේ අපි ඒක මෙනෙහි කරානේ. අ මෙනෙහි කරානේ මේ මේක මුකුත් නෑ රකින්න මේ ෂණේ විතරයි. ෂණේ කෙනෙක් නෑ මුකුත් නෑ කියලා ඒක මෙනෙහි කළා අර සමාධිමත් ස්වභාවයකට අතුලාන්තට ඒක අපිට කියන්න බෑ දැන් වචනේ. මේ එහෙම ස්වභාවයකට සමාධිමත් ස්වභාවයක ඒක කියන්න බෑ මෙතන වචනේ. එහෙම ස්වභාවයක ඒ ස්වභාවයට පතුරාට පස්සේ නැවත කතාවක් නැහැ. ගියාම තමයි. ඒ කියන්නේ සියලු කෙලෙස් දුරුණා කියන එක නේද? එහෙම කියන්නේ නැහැ. <laughs> අපි එහෙම මොකක්වත් කියන්නේ අපි කියන්නේ ඒක තමයි මේ මුකුත් කතා කරන්නත් බෑ ඕවා ගැන කතා කරන්න. දැන් ඒවා ගැන කතා නොකර තානම් වචනේ ඒවා. ඊට පස්සේ අපි කතා කරමු අත්හරිනක විතරයි කතා කරේ. ඒ නොකුත් කතා කරේ නැහැ. අපි කිව්වේ අත්හරිනවා අත්හරින අත්හරින පුළුවන් කෙනාට මේක මේ ස්වභාවයේ ආශ්‍රව කියන සියලු ආශ්‍රව ක්ෂය වෙන හේතු තියෙනවා කියලා. ඒ ඒ ඒ ඒ සබහාදාමෙන්ම එයාව සබහා මේක අපිට මොකද්ද කියන්න බැරි වුණා කමන්නේ. ඒ කියන්නේ සබහාදාම බවට පත් වෙනවා. ඒකට සබාදාම් වඩපත් වෙනවා කියන්නත් බෑ. ඒ කියන්නේ මේ එකම එකම එකම ස්වභාවයක් වෙනවා. එකම දේ ස්වභාවයක්. ඒ කියන්නේ උලංගමයි තමන්. මේ මේ පේන හැමදේම තමන්ම තමයි. ඒකයි මේ මේ අපි අපි කියලා කියන්නේ සබාදාමටනේ. ඒ සබාදාම බණ කියනවා කියලානේ අපි කියන්නේ. අපි කියන්නේ නැහැ මෙතන කෙනෙක් ඉන්නවා කියලා. අපි කියන්නේ මෙතන සිද්ධියක් වගේනේ නිකන්. වෙන හුලගක් වගේ නිකන් මේක නිකන් ශබ්ද නිකන් නිකන් කම්පන ටිකක් කියලානේ ඒ කියන්නේ ප්‍රබාදහමක් කියලානේ. ඔව් මෙතන කෙනා දැන් මැරිලා ඉවරයි වගේ එකක් තමයි අපි කියන්නේ. මරණ කෙනෙක් මරන්න පුළුවන්ද කියලා අහනවා අපේ සමහර දේශනාවල පරණ දේශනාවල ඇහුවාම ඔය වගේ ඒවා කියනවා ගොඩක්. ඒ අධ්‍යක්ෂින් ඒ ඒ අධ්‍යක්ෂින් මේ විදිහටම කියන දේශනා තියෙනවා. ඒ අපේම දේශනා තියෙනවා තැගවිලා තියෙන්නේ. ඒවා දීර්ඝ දේශනා අවසානයේ තමයි කියවෙන්නේ අස්තෙන් අස්තෙන් අහින් ලැබෙන්නේ. මරණ කෙනෙක් මරන්න පුළුවන්ද කියලා අහනවා. ඇත්තටම ඒ ඒ තමයි ස්වභාවය. ඒ කියන්නේ ඔබතුමිය මේ මොහොතේම ඔබතුමියගේ ආයතන ඒ කියන්නේ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ ආයතන වලින් මැරලා ඉවරයි. ආය ඇස පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න නැහැ. ඒවා පිනවන්න නැහැ කියන්නේ ආයතන සෙට් එක මරණ කියන්නේ සලායතන නිරෝධෝ නිබ්බානෝ තමයි. ඒ නිවනයි. ඒක එතනම එතන දකින්න ඕනේ. එතන එතන දකින්න ඕනේ තමයි. වැටේනවාද ඒ කියන එක? එහෙම එකයි එතන දකින්න ඕනේ තමයි. ඒ කියන්නේ අනිත් තැන තමයි ඔය සෝපරිශේෂ නිබ්බාන ඊට පස්සේ අනුපරිශේෂ නිබ්බාන අනුපරිශේෂ නිබ්බාන ශරීරය පොළොවට පස්සේ නැග විතරයිනේ. මෙතන ආයතන <laughs> මෙතන චන්දරාගයක් තියෙනවා නම් මෙතන ඒ කියන්නේ පිනවීමක් තියෙනවා නම් එතන ආත්මයක් තියෙනවා. දෙයක් තියෙන්න ඕනේ පිනවන්න. මේ ධර්මයේ මේ විදිහට මෙච්චර මෙහෙම සුද්ධ කළා මෙහෙම කරන්න බෑ ඕක ඕක ඕක හොඳටම උතන්ටම ගියේ නැතුව කරන්න බෑ කාටවත්. කරන්න බෑ ඒ කියන්නේ 1000 ප්‍රශ්න ඇහුවත් අපේ කියන්නේ අපේ තියෙන අපිට තියෙන අපිට විච්ච දෙයක් කියන එකක් විතරයි. අපිට තියෙන්නේ අපිට තියෙන්නේ පොතක්වත් කොහෙවත් තියෙන එකක් නෙවෙයිනේ. අපිට තියෙන්නේ අපිට තියෙන්නේ අපිට අවශ්‍ය සිද්ධිය පැහැදිලි කරන්න විතරයි. මේකයි වෙන්නේ කියන්නේ විතරයිනේ තියෙන්නේ. දැන් මේක කියාගන්න බෑනේ ලුණු වගේ ලුණු <laughs> වගේනේ කන්නයි තමයි කියන්න වෙන්නේ. මෙන්න මේක මෙහෙම මෙහෙම දෙයක් තියෙන කියලා තමයි කියන්න වෙන්නේ එතකොට. ඒ කියන්නේ ඔබතුමියට මේක අතර උරකසු මේ ඔක්කොම බැලුවම මේක ඔබතුමියට තේරෙනවා. හැබැයි ඔබතුමිය ඔය ඔය අන්තිමනම කියපු ටික හොඳට නිකන් ඉන්න විවේක මොහොතම ඔබතුමිය ගිනි ගිනි ගිනි කියලා සෙල්ලමක් තියෙන පුංචි ළමයින් ගැන ඔට්ටු සෙල්ලම් කරනකොට ළඟට එන්නේ ගිනි ගිනි කියන. ඒ ස්වභාවය ඔබතුමිය දැන් ළඟටම එනවනේ. නිවන ඒ කියන්නේ සිතින් මිදෙන මග එනවනේ. ඉතින් ඔබතුමිය විශාල භාග්‍යවන්තයිනේ මේ සසර දිහා අපි මේ සංඥාව සකස් වෙනවනේ. අපි මේ දේශනාව ඔබතුමිය අහුවානේ. සකස් වෙන හැටි කියන දේශනාව අහුවානේ වතුරට ගලක් දානකොට වලලු හැදෙන්නේ ඒ යනවා නෙමෙයි. එහෙම ගොඩක් ඒවා කියනවනේ නේ. අභිජ්ජා දේශනාව අහුවානේ නේ. මේ නැවත සකස් වෙනවා කියන දෘෂ්ටිය තුල සකස් වෙනවා දෘෂ්ටිය තුල අර සාසවියයි කියන එක පෙන්වන්න ගියේ ඒකයි සාසවීයයි ඒ ඉපදෙනක අර චුම්බකයට අර කන්දන් ඇලෙනවා වගේ ගම් එක තියෙනවා ඒක නිසා තමයි මෙහෙම වෙන්නේ ආශ්‍රව කෙලෙස් හැදෙන්නේ එකතු වෙන්නේ හැබැයි අනාශ්‍රවයි රහතන් වහන්සේ ඒක සුද්ධ කිරීම තුලයි අර සාසවීය භාවම නැති වෙලා යනවා වැටේනවාද කියන්නේ නැවත භව චක්‍රයේ ගිය සාසවීය නිසානේ සාසවීය කියන්නේ ගම් එකනේ තණ්හාව වගේනේ මේක එතකොට ඒක නෙමෙයි දිය වෙන්නේ. දැන් මේක මේක මේක නැති කරා මේක මේක ෂෙයා කරන්න වෙන ක්‍රමයකුත් නැහැ. ඒ කියන්නේ මේක තිරියන් සතෙකුට කරන්න බෑ. මේක මනුස්ස භාවයක්ම ලැබෙන්න ඕනි. දුර්ලභ ශර සම්පතෙන් දුර්ලභ මනුස්සත්තම් කිව්වේ ඒකනේ. මේක මනුස්ස භාවයක් ලැබෙන්න ඕනි. මේ සංඥාව කියන්නේ ශක්ෂ භාවයක් වගේ එකක්. එහෙම තියෙන එකක් නෙමෙයි මේ. මේ සත්‍ය කියලා එහෙම කොහොමද තියෙන එකක් නෙමෙයි. ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් නේ. සකස් වෙන එකක් නේ. මේක සංකතයක්නේ සකස් වෙන එකක්නේ. අසංකත එකම නිවනනේ. එතකොට එතකොට මෙතන මෙතන තියෙන වටිනාම පැහැදිලි කියේම මේ මේ මේ ඊටාම වටිනා තරක් කියන්නේ මේ සාසවිය කියන එක අර මෞකුසේ කලලේ මෙතන සකස් වෙනවා කියන එකයි සාසවිය කියන්නේ. පිළිසිඳ ගන්නවා කියන එකයි. ඔය විඥානේ වැස ගන්නවා කියන එකයි ඕවා කොහොම පැහැදිලි කරන්න ගියත් මෙතන සාසවියයි කියන එකයි මේ කියන්නේ. භව මේ මේ කතාව හැදෙන්න හේතුවයි කියන්නේ. වැටහෙනවනේ? එහෙමයි. දැන් මව් කුසේ විඥානේ පිළිසිඳ ගන්නවා කිව්වොත් එතන පණවන්න බෑ නාම රූප. එතනට පණවන්න බෑ. නමුත් එතන සාසවියයි නෑ කියන්නත් බෑ. භවංගේ වගේ. හැබැයි මෙතන සාසවිය කියන්නේ ගම් එක තියනවා කියන එකයි. එතන විඥාන ස්වභාවයක් පෙන්න පෙන්නන්න වෙනවා. දැන් අපිට දැන් අපිට ඒක අපිට ඒක අපි ඒක කියන්නේ හොඳටම මේකෙන් කියන්නේ. ඒතර විඥාන ස්වභාවයක් ඒ විඥාන ස්වභාවයට විඥානයක් අපි කතා කරන්නේ නැහැ. ආයතන විඥානය බුදුන් වහන්සේ ಜಾතිය පනවන්නේ එතනින්. ඇසේ උපතයි මහණෙනි උපත කියලා පනවන්නේ. ඇසේ හැදෙන්නේ ආලෝකයක් තිබ්බොත් විතරයි. ඒක ඇස අපිට මේ අභ්‍යන්තරයට ඇඟ ඇතුළට පනවන්න බෑ. අස කියන එක හදන්නේ ආලෝකයක් ආලෝකය නැතුව අපිට පෙනීමක් නැහැ එහෙනම් ආලෝකයත් ගසංසා හැදෙන සෙවණැල්ල එහෙනම් චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ කිව්වේ අසත් රූපයත් ඇසේ විඥානයත් කියන එක ගත්තේ එතකොට එතන රූපේ කියලා ගන්නේ බාහිර පොතමේස කියන එකක් නෙමෙයි ඒක වර්ණ එහෙම වර්ණ කියලා ගන්නත් බෑ සංඥාවක් ඒක එහෙම ගන්නත් බෑ අපිට මේ චක්කු විඥානය කියන එකේදී අපිට පණවන්න බෑ එතන පණවන්න බෑ අපිට දෙයක් එතන පණවන්න බෑ මොකද බුදුන් වහන්සේ ඇත්තේ ඇසේ උපතයි මහණෙනි උපත කියනකොට ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ಜಾති කියලා ಜಾතිය පනවන්නේ ඇසේ උපතයි මහණෙනි උපත ඒ වගේම බුදුන් වහන්සේ අපිට මේ සූත්‍රවල දකින්න ලැබෙනවා මාර මාරයා කියනවා ඇස ඇස මගේ කියලා මාරයා කියනවා ඔව් බුදුන් වහන්සේ කියනවා ඔව් ඇස නුඹේ මාරය කියලා එතකොට ඇස මගේ කියනවා මාරයාගේ කියනවා එතනමයි ආත්මය ඇදිලා තියෙන්නේ එතකොට මෙතන ඇත්තටම සලායතනවල උපතයි උපත කියලා එතකොට පේනවා. එතකොට ඇසේ උපතයි මහණේ උපත කියනකොට. එතකොට මේ දරුවා ඇඟ ඇතුළේදී ඒක පනවන්න බෑ. ජාජ්ජම් සූත්‍රයේ ස්කන්ධාන පාතිබෝ ආයතන පටලාභ ආමුචේ ಜಾති කියන එක ඇඟ ඇතුළේට පනවන්න බැරි කමක් තියෙනවා. ඉපදිලා තියෙන කෙනෙක් කුජලේ දරුවෙක් නෙමෙයි. ඇහ කන දිව නාසය කය මන කියන විඥාන හයක්. ඒක හැබැයි මෞකුසේ මුකුත් නැහැ කියලා පනවන්නත් බෑ. ඒකට හේතුව මේ විදිහට පෙර සංඥා නව සංඥා අනුව සකස් වෙනේ ස්වභාව දරුවන්ගේ ස්වභාවලක් තියෙනවා. ඒක අපිට ඒක කියන්න බැරි මේ සංඥාවේ ස්වභාවයයි බුදුන් වහන්සේ මෙතනින් කවුරුත් ගියෙත් නෑ මහණෙනි. හැබැයි නෑ කියන්නත් බෑ මහණෙනි කියන එක. මෙතන මෙතන බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දෘෂ්ටිය තුල සකස් වෙන එක. දෘෂ්ටිය තුල කියන්නේ අවිද්‍යා භූමියේ භව කතරතියේ. බුදුන් වහන්සේ උත්තේජයට යන්නේ නැහැ. මෙතන මරණින් මත්තේ මුකුත් මෙතන මරුණා ඉවරයි කියන තැන කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් මරුණාට පස්සේ මුකුත් නැහැ කියන තැනට බුදුන් වහන්සේ යන්නේ නැහැ. මහා භව කතරක් ගැන බුදුන් වහන්සේ කතා කරනවා. දෘෂ්ටිය තුළ සංඥාව මේක තාවිදිකින් ගත්තොත් මේ සංඥාව කියන මේ මේ සංඥා මේ සංඥාව සුකුම වෙනවා කියන රාගදේශ මොහ මේකේ මේකේ අර අපි කතා කරන්නේ මේකේ දර්ශකයේ වන්නේ රාගදේශ මොහ. ඒක ඇලෙන ගැටෙන ස්වභාවය, කම්පන චන්තන ස්වභාවය. ඒ ස්වභාවය ස්පාක් වෙන ස්වභාවය. ඒතකොට මේ මේක විශාල පරයයක් මේ කතා කරන්නේ. මේක පොඩි කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. මේක මේක මේ මේක තමයි මේ මෙතන සංඥා නිරෝධයක් කරන එක තමයි. ඒක මනුස්ස භවයක සිද්ධ වුණාට වෙන කිසිම තැනක් බුදුන් වහන්සේ පනවන්නේ ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මේක විශාල කතාවක්. මේ මනුස්ස භවය කියන එක පුදුමාකාර විදිහේ ඒ කියන්නේ මේ මේ අපිට මේ සංඥා අර දෙව්දත්ගේ බද්ධ වෛරය යනවා වගේ එකක්. ඒ කියන්නේ මේ මේකේ මේක දැන් අපි දන්නවා අවසාන සුසිත මේ සිත නම් මේ සිතේ ගති නිමිත්ත කම්ම නිමිත්ත මොකද්ද? ඒ කියන්නේ මේ මොහොතේ ඒ සංඥාවක් ආවේ ඒ සංඥාව අර හීනේ ඉන්නවා වගේ අපි කිව්වේ. අහුණා නේද ඒ දේශනේ? හීනෙන් හීනේ අවදි වුණ නැත්තම් හීනෙම හිර වෙනවා කියපේක. නේද? ඒක දිව්‍ය ලෝකේ ඒ විදිහට ඕපාතික උප්පාති බව පෙන්වනවා නේද මේ? ඒකේ හිර වෙන ඒ සංඥාව සකස් වෙන ඒ සංඥාව සකස් වුණොත් ඒකේ හිර වෙන හැබැයි ඒක ශක්ති ස්වභාවය ඒකේ කල්ප කෝටි ගණන්ද කොච්චර ගණන්ද කල්පයේ ප්‍රමාණයක බුදුන් වහන්සේ පේන කොටත් පේනවා විශ්වයේ තියෙන කම්ම ශක්තිය ස්වභාවය හිර වෙනවා කියන්නේ. ඒක ශක්තියක් වෙන්න කැමතිද කියන්නේ දිව්‍ය ලෝකක දිව්‍ය ලෝක කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. මේ භවයේ චුට්ටක්වත් පතන්නේ නැහැ මහණෙනි කියලා ලොකු හේතුවක් තියෙන. එතකොට මේ මිනිසුන්ට දැන් අර බ්‍රහ්මයෝ නිගණ්ඨයෝ ජටිලයෝ ඒ කාලේ බුදු සමය තුල ඒ හිටපොයට තිබුණේ දිව්‍ය ලෝක කතා ඒ බ්‍රහ්ම ලෝක කතා තිබ්බේ. ඒක නිසා එතන සුගතිය කියලා පෙන්නලා එතරම් බුදුන් වහන්සේ හිර වෙනවා කියන එක කිව්වා. ඒක හිර වුණොත් ආ ඒකෙන් එන්නෙත් නැහැ කියලා කිව්වා. දෘෂ්ටියේ හිටියොත් කොහෙත් හිර වෙනවා කියන එක කිව්වා. නැත්තම් කෙලිම යට ලෝක නැත්තම් මේ විඥාන ශක්තිය අපි කියවනේ මේ මේ විද්‍යුත් ශක්තිය වෙනයි චුම්බක ශක්තිය වෙනයි ආලෝක ශක්තිය වෙනයි තාප ශක්තිය වෙනයි විඥාන ශක්තිය වෙනයි කියලා අපි කියන්නේ විශ්වයේම එකම ස්වභාවයක් ඒකෙන් පෘථිවි ශක්තිය හේතු නිසා හටගත්තු ශක්තියක් අර අර අර බිග් බෑන් කියන අර පිපිරීම වේගයක් ඒ වේගය තුලනේ වේගය තමයි අත්‍තරම ශබ්දය කියන්නේ. ශබ්දය කියන්නේ ශක්තිය කියන්නේ තරංගය කියන්නේ වේගයක්ම තමයි. වෙන දෙයක් නැහැ. ඒක ඒක කොහෙවත් යන එකක් නෙමෙයි. එතන එතන සකස් වෙන ස්වභාවයක්. ඒක ඒකයි කොන්ට්‍රන් න්‍යායයේ තියෙන ඒක පෙන්වන්නේ බුදුන් වහන්සේමයි. ඒ කියන්නේ ඒකෙන් තමයි ඒ වේගය තුල තමයි තාම ওই පෘථිවිය කැරකෙන එක ඒක ඇතුලේ කැරකිලා අය අන්ත දෙකේ අර අන්ත දෙකක් නොගැලපෙන අන්ත දෙකක් මැද ශක්තිය නිසා ගුරුත්වාකර්ෂණ බලය ඇතිලා ඒක ඇතුලේ ඕසෝන ස්තරය වගේ ඇතිලා ඒක ඇතුලේ මේ වායු මේ මේ විදිහට සීතල මේ උණුසුම මේ මේ විදිහට ඝන වෙන මේ විදිහට ඝන වෙලා මේ විදිහට මේ මේක පටවි පටක ස්වභාවය ඇති වෙලා ඒ කියන්නේ මේ පදාර්ථ ස්වභාවය ඇති වෙලා ඒ තුල නැවතත් ඒක ඇතුලේ සත්ත්ව ස්වභාවයක් ඇතුලේ ඒ කියන්නේ මේක ගස්වලත් මේක මේක එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ මේ ඇතුලේ මේකේ ස්පාක් වීම් සමූහයක නැවතත් මේක ගුලියක් වගේ සක්කාය කියන එක. ඒ කියන්නේ නැති දෙයක් තියනවාද ෂෝට් එකක් මේක දැනෙන ස්වභාවයක් ඇතුළේ විඤ්ඤාණ ශක්ති ලෝකයක් ඇතුළේ ඇතිලා තියෙනවා දැන්. ඒ විඤ්ඤාණ ශක්ති ලෝකේ තමයි අපි කියන්නේ මේ ලෝකේ කෝටි 800ක් මිනිස්සු ඉන්නවා. කෝටි 800ම විඥාන ලෝකයක් තියෙනවා කියලා කතාව ඒ කෙනාගේ කෙනාගේ හිතින් මවාගත්ත ලෝකයක් මිසක් එළියේ මේකක් නැහැ කිය. එතකොට ඒක හිත ඇතුළක දරුවොත් ඉන්නවා හිත ඇතුළක මිනිසුත් ඉන්නවා හිත ඇතුළක ඔක්කොම තියෙන හිත හිතන එකක් මිසක් එළිය එකක් නෙමෙයි කිය. එළිය දර්ශකයක් පමණයි කියලා. එළිය ගැට ගැහීමක් පමණයි කියලා. ඒව දෙයක් කොහෙවත් නැහැ කිය. එතකොට එතන තියෙන්නේ බලනකොට වේගයක් තරංගයක් ශක්තියක්. ඒ ශක් මේවා තවත් හොඳට සුද්ධ කරගන්න ශක්තිය කියලා දෙයක් නැහැ. මේක ඒක එහෙම කිව්වට ඒක ගොඩාක් දිගට පැහැදිලි කරන්න ඕනේ. ඔය ශක්තිය කියන්නේ ශුන්්‍යතාවයක්. ඒක එහෙමත් දෙයක් කියලා මේ අපි දෙයක් කියලා හිතන හිතකින් හිතන්නේ. ශක්තිය කියලා දෙයක් තියනවා කියලා. එහෙම දෙයක්වත් නෑ. ශක්තිය කියන්නේ ශුන්්‍යතාවයක්. ශක්තිය කියලා දෙයක් නෑ. මේක මේක තේරුම් කරන්න හරි අමාරුයි. දැන් ධනරින චුම්බකයේ ධනරින මැද්දේ emptiness නේ emptiness තමයි ශක්තිය කියන්නේ. ශක්තිය කියන්නේ දෙයක් නෙමෙයි. විද්‍යුතේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ධනරින ඒ දෙක ෂෝට් වෙනවා. ඒකයි ශක්තිය කියන්නේ. දැන් බලන්නකෝ ධනසින වාර දෙක එකට දැම්මම ලයිට් එක පත්තු වෙනවා. ඒකර ශක්තිය ඇවිල්ලා තියෙන අර දෙක ෂෝට් වීම මේක තමයි මේ මේ නාම රූප දෙක නිසා හටගත්ත විඥාන කතාව. නැති දෙයක් තියනවා කියලා ඒ නැති දෙයක් තියෙන බවට ස්පාක් වීම ඇත්ත කියන ස්පාක් එකයි ආත්ම ශක්තියයි ආත්ම විඥානය. වැටේනවා. ආත්ම ශක්තියයි ආත්ම විඥානය තියනවා කියන එකයි ශක්තිය. වැටේනවා. බල්බයකපත් වෙනවා වගේ තමයි වර්ධක ෂෝට් වෙලා නැති දෙයක් ඇත කියන එක. ඇහෙනවද? එහෙමයි මේක විශාල විද්‍යාවක්. ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ දස සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග රූපරාග බුදුන් වහන්සේ පෙන්නන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග කාමරාග පටික රූපරාග අරුපරාග මාන උද්දත්ත අවිද්‍යාව කිය. අවිද්‍යාවෙන් තමයි මේ අවිද්‍යාව තියෙනකම් විතරයි මේ සත්වයාගේ කතාව තියෙන්නේ. භව කතර කතාවක් තියෙන්නේ. ඒකයි මේ දස සංයෝජන වල සංයෝජන ධර්ම. ඒ කියන්නේ සංයෝජන කියන්නේ සසර බඳින භවය බඳින ධර්ම. ඒ ඒ සක්කාය දිට්ඨිය. ඒ විචිකිච්ඡාව නොදන්නකම. බුද්ධ ආදී අටදන් කරේ සැකේ කියන්නේ මේ එකක්වත් හරියට ගලප ගත්තේ නැති ස්වභාවය. ඒකම තමයි එතකොට සීලපද පරාමර්ශ ගැන ඔබතුමිය දැන් කියන එක. ඒ ඔබතුමිය දැන් කියන එක මේ ආත්ම සංඥාව මම මම යලකු වෙන එක සීලපද පරාමර්ශය. එතකොට ඒ ඒ එතකොට ඇලෙන ගැටෙන ස්වභාවය කාමරාග පටික ඒව ඒව ඔක්කොම දිය වෙලා යන්නේ අර අර මේ චිතට එන අරමුණු දැකලා මිදෙනකොට තමයි කාමරාග පටික ඇලෙන ගැටෙන ස්වභාවය දිය වෙවි යන්නේ එහෙම ගියොත් තමයි රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යාව කියන එතනට යන්නේ ඒ කියන්නේ අනාගාමී භූමිය පසු කළ අතන්ට යන්නේ ඒ කියන්නේ මේ බාහිරත් නැහැ හිතෙත් නැහැ කියන තැන පහු කරන එකයි රූපරාග අරූපරාග. ඒ කියන්නේ රූප සංඥා කියන්නේ අපි ඒකයි කිව්වේ මේ සංඥා රූප සංඥා ශබ්ද සංඥා කරන කියන්නේ රූප සංඥා. ඒ කියන්නේ ඒක තමයි රූපරාග. එතකොට සිත ඇතුලේ තියෙන්නේ සංඥාවේ ඇතුලේ. මේ දෙයක් අපේ රූප සංඥා තියෙනවා. ඒක තමයි දිව්‍ය ලෝකයක් කර මැවෙන්නේ ඒක රූපරාග. රූපරාග තිබ්බත් ඒක ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ. ඒකේ අරූපරාග අරූලෝක තියෙනවා. ඒ කියන්නේ ඒක ඒක දෘෂ්ටිය තුළ අර මැවෙන සංඥාව තුල හිර වෙනවා. රූප සංඥාවක හිර වෙනවා. ඒකයි ඊතර ඊතර දිව්‍ය ලෝක කතාවක් තියෙන්නේ. ඒක හැබැයි කොහෙවත් නැහැ. ඒක ශක්තියක් ඇතුලේ ඉර වෙන්නේ. එහෙ සංඥාවක්. මේ සංඥාවක් කියන්නේ ශක්ති කතාවක්. තව පැත්තකින්. එහෙම කිව්වත් මිනිස්සුන්ට තේරෙන්නේ එහෙම දිව්‍ය ලෝකයක් කියලා ඒ ඒ දැන් මේ කතාව බැලුවාම Taman ඉන්න රූපෙම්ම ඒකේ ඉන්නව සමහරලා. ඒ ගිහිලා අමුතු රූපයක් නැහැ. ඔය මේ රූපේ දැන් මට මේ සංඥාවක් තියෙනවානේ. කණ්ණාඩියෙන් දැක්ක රූපේ. ඒ රූපෙම ඉන්නවා. මේක සංඥාව සකස් වෙන හිර වෙන එකක්. අර කියන්නේ ඉදිකට සිදුරක් තරම් කුඩා සිදුරකින් කෝටි ගණන් දෙවිවර වෙනවා කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ අර අනිත් වික්ෂුණාසට අයින්ට වෙන්නේ කිය. උන් මේක ඇවිලා විශාල ශක්ති ශක්තිය ඇතුලේ මේ මේක විශාල මේ අපි හිතනවා අපි තාම මේ මේ පැහැදිලි කරන්න සමහර වෙලාවට අපි පැහැදිලි කරලා නැහැ කියලා විශාල ප්‍රමාණයක් ඔය කියන ඒවා තව ගොඩක් පැහැදිලි කරන්න තියෙනවා වගේ අපිටම දැනෙනවා. අපි සමහරවිට ටිකක් ඒ හැරේ වේගෙන් පැහැදිලි කරනවා වැඩි කියලාත් දැනෙනවා. අපිට දැනෙනවා අපි යම්කිසි මොහොතක බොහොම විවේකීව එතන හොඳින් ප්‍රකට කරලා හොඳ දේශනාවක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ කියන්නේ ඒක ඒක අභිඥා දේශනා කොට වැටෙන්නේ. ඒවා මිනිසුන්ට තේරෙයිද කියන්න දන්නේ නැහැ. අන්තිමට දෙයියන්ට කිව්වා වගේ කියයිද දන්නේ නැහැ. මේ මොනවා හරි ඒ කියන්නේ එහෙම ඒ හොඳින් පැහැදිලි කරන්න පුළුවන්කමකුත් තියෙනවා මේක. තව මීට වැඩිය හොඳට පැහැදිලි කරන්න පුළුවන් මේ ශක්ති ස්වභාවවල හිර වෙනවා කියන ඒක මේ කොහොමවත් මේ උපදින කතාව එහෙම එකක් ආත්ම කතාවකින් අපිට පේන්නේ ඒක හරියට දැක්කොත් ඒ වගේ දෙයකට නිකන්වත් මේක මේක මේ මොහොතේ මේ දැකලා මෙතනින් මිදෙන්න පුළුවන්. අර හැබැයි ශක්තිය මේ අර ශුන්‍ය වීම තියෙන. අර සාසවීයයි කියන තැන ඒ සාසවීය ස්වභාවය ආශ්‍රව කරගෙන ආශ්‍රව වලින් ඒ කියන්නේ මනුස්ස භවයේදී අපි ඒක දැකලා හඳුනගෙන මේක ශබ්ද වර්ණ වලින් හඳුනගෙන ඒ ශබ්ද වර්ණ වලින් හඳුනගෙන අර ආසවීය අර සාසවීය ස්වභාවයම තමයි දිය කළ තින් බලනකොට. ඒ කියන්නේ නැවත උපදින්න තියෙන එකමයි දිය කළා තියෙන්නේ. මේක මෙතන මේ ආත්මයට සීමා කරපු එකක් නෙමෙයි දිය කරන්නේ. මුළු මුළු අනන්ත සසරම නැති කළා දාන එක. නැවත සකස් වෙන හේතු නැති කළා ශුන්‍යතම කළා දාන එකක් තමයි නිවන් දකින්නවා කියන්නේ. අතන ලෝතුරු සුවය කියන්නේ ඒක ඇතුළේ තියෙන අර රූප සංඥාවක නිකන් අර අර ලෞකික සැප සම්පත් ඒවයි මිදුනට කාම භූමියේ මිදුනට අනාගාමී භූමියේ අරහත්ත්වයට කරා ගියේ නැත්තම් සුද්ධාවාස පෙන්වන්නේ ඒක. ඒ කියන්නේ ඒක එතනින් සම්පූර්ණයෙන්ම ආත්ම සංඥාව ගිලිහුනේ නැත්තම් අර බර පල්ලෑයව හිටින්නේ නැහැ ලෝකයක් නැති නිසා ඒක ලෝකෙක කොහෙවත් උපදින්නේත් නැහැ. ශක්තිය ඇතුළේම හිර වෙනවා සුද්ධාවාස කියන්නේ ඒක. එතනින්ම දිය වෙලා ෂේ වෙලා එතනින්ම සම්පූර්ණයෙන්ම සංඥා නිරෝධිතයක්. සංඥා අபிසංකරණ නිරෝධය එතනම ශුන්‍යතා එතනම තමයි ඒ නිවන නිවන් දකින්න එතනින්ම. ඒකයි න ආගාමි නැවත එන්නේ නැහැ නැවත උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසේයම් පුනරේතිති. ඒකයි ඒක හොඳටම පැහැදිලි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීය කංසපෙන්නේ නැත්තම් නහි ජාතු නැවත උපතක් නැහැ. ගබ්බසේයම් පුනරේති. ගර්භයක කොහෙවත් සකස් වෙන්නේ නැහැ. ඒක තමයි අපි පේනන්නේ මේක විශාල පැහැදිලි කිරීමක්. හැබැයි දැන් දිගින් දිගට දිගින් දිගට අපිම කළා තියෙනවා මේ සිරස අහු වෙනවා වගේ සිරස කියන්නේ අපි ඇල්ලුවොත් දිව්‍ය ලෝකයක් වගේ ඒක කියන්නේ කොහෙද තරංගයක් නං එන්නේ ඒක ඒරියල් එකෙන් ඇල්ලුවා ඒ තරංගය නම් හැමතැනම තියෙනවා එහෙනම් සිරස හැමතැනම තියෙනවා එහෙනම් දෙරණ හැමතැනම තියෙනවා එහෙනම් මේ මේ හැමතැනම හිරු මේ හැම ශාලිකාවම අපිට පේන්න ඕනේ හැ හැමතැනම තියෙන ලෝක ලෝක ගොඩාක් වගේ දිව්‍ය ලෝක ගොඩාක් වගේ පේනවා මේ ඔක්කොම ශක්තිය ශක් ඒ කියන්නේ මේ එකක්වත් මේ ඉන්ද්‍රිය ගෝචර නැහැ බාහිරින් හොයන්න බෑ මේ ශක්තිය ස්වභාවය ඇතුලේ තරංගය අපි කියනවා නම් ඒක ඒක තක ඒ බැලුවම දැන් තරංග අල්ලනනම් මේ සිරසල්ල ඒක ඇතුලේ බලනකොට ශක්තිය ඒකකයක් ඇතුලේ. ඒක අපි හීනේ තියෙන්නේ කොහෙද කියලා ඇහුවේ. හීනයක් දකින්න හීන තුල හුස්ම ඉර වෙලා නැති වෙනවා පොළොවට ශරීරය පස් වෙනවා හීනෙන් එයාවදි වෙලා නැහැ. අර ශක්තිය ඇතුලේ ඉර වෙලා ඉන්නේ. ඒක තියෙන තැනක් නැහැ. මුළු විශ්වයේම තියෙන එකම ස්වභාවයක් ශක්ති ස්වභාවයක්. ඒකයි දස දහසක් ලෝක ධාතුව කම්පා කරනවා. ලොකු කතාවක්. ඒක ලොකු කතාවක් වෙන්නේ අර කලලෙක අර සතෙක්ගේ කලලෙක සකස් වෙන්නේ මේ සංඥාව ඒ ඒ ස්වභාවය අපි වෙන්නවා රතු පාට manuss ලෝකයේ සංඥාවට උපමා කරා ඊට පස්සේ ඒක මෙරුන් වෙනවා සංඥාව ඒ රාග දෝෂමෝ වැඩි නම් ඒක ඒක වැඩි වෙනවා මෙරුන් වෙනවා තවත් ඒක රාග දේශමෝ වැඩි නම් ඒ කියන්නේ ඔය අකු මිනි මරනවා ඒ වගේ යනවනම් ඊට පස්සේ දම් පාට වෙනවා. ඒ පෙරේත ලෝක, නීර, අසුර ලෝක ඔය ඔය ඔක්කොම අපි පැහැදිලි පැහැදිලි කරගෙන යනවා. අහන්න නැති සමහරට දේශනා දැන් මේ මේ ගොඩක් දීර්ඝව පැහැදිලි කරා වෙනින් පැතිකින් ප්‍රතිපදාව තුළ. ඒක නිසා දැන් ඒකට සුදුසු කාලේ නෙවෙයි. නමුත් ඔබතුමිට ඇහෙනවද මේ කියන එක? ඇහෙනවා. නමුත් මේකේ ඇත්තටම ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේක සාන්දිටික ධර්මයක් මේ මොහොතේම තමන් මේ මොහොතේ මේ ස්වභාවයෙන් මෙදෙන්න හැකියාව තියෙනවා මේක අවබෝධය තුළ මේ මොහොතේම මිදෙන හැකියාව තියෙන එකක්. ඒ කියන්නේ තමන් අර සංඥා සුකුම ස්වභාවවල සුකුම ලෝකවල සකස් වෙන කෙනෙක් ඕපපාතික උප්පත්ති කොට ඒවට උප්පත්ති කියන්න බෑ. ඒවා ඕපපාතික ඒ කියන්නේ ඒකට වයසක් නෑ, වයසක නෑ, ළමයි නෑ, ආය කන බොන ඒවා නෑ, මුකුත් නෑ නිකන් සංඥා විතරයි. සංඥා කියන්නේ සත් ස්වභාවය කියන වෙලයි. ඒකේ කෝටි ප්‍රකෝටි ගණන් කියන්නේ විශ්වයේ තියෙන තරම් වගේ. ඒ තරම් ඒක කල්ප කෝටි ප්‍රකෝටි කල්ප දහස් කල්ප 80000 කල්ප 60000 ඒ ඒ කියන කාල කවදාවත් මේ ඒක බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒකේ ඒ ඒ ඒක ඒක නිකන් අර විශ්වයේ තියෙනකන් වගේ නිකන් විශ්වයක් කියලා එකකුත් මේකේ මේක හොයන්න බෑ මේක ඇවිල්ලා මේ ශක්ෂ ස්වභාවය කියන අපිට වෙන වචන නෑ අපි සිංහල භාෂාවේ තියෙන වචනත් එච්චරයි ශක්ෂ ස්වභාවයක් ඇතුළේ කියලා ওই වචනේ විතරයි තියෙන්නේ හැබැයි ශක්තිය කියලා දෙයක්වත් නෑ සංසාරයක් ඇතුළේ හැබැයි ඒ ස්වභාවයක් තමයි උපමා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම ස්වභාවයක් තමයි උපමා කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බැලුවොත් යාපනය ගිහිල්ලත් අපි සිරසල්නවා නම් අපි නුවරඑළිය ගිහිල්ලා සිරසල්නවා ඇමරිකාව ගිහිල්ලා සිරසල්නවා මේ සිරසල්නවා සිරස කොහෙද තියෙන්නේ? මේ ශක්තිය එතකොට මේ හැමතැනම තියෙනවද මේ ශක්තිය? එතකොට තේරෙන්නේ නැද්ද මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් කියලා? එතකොට මේ හැමතැනම මේක තියෙනවද එතකොට? අන්නේ එතකොටත් දැනෙනව නේද මේ කතාවේ ලොකුද ඒක එතකොට අපිට මේ මේ හැමතැනම තියෙනව නේද එතකොට සිල්ස් ඒරියල් එක තිබ්බොත් ඕනම තැනක ගෙනියලා අල්ලන්න පුළුවන් නේද එතකොට තේරෙනව නේද මේක මෙතන ඒ කියන්නේ අපි මේ මේ මේ අවසාන හුස්ම මෙතන දැක්කේ නැත්තම් අපිට වෙන දේ අපිට හිතා ගන්න බෑ දැන් මේ මොහොතේ මිනිස්සෙක් වෙන්න තිබුණු සංඥා ස්වභාවයේ ඒ ස්වභාවය දැන් ඉවරයි දැන් ඒ ස්වභාවය තියෙනවා කියලා කාටවත් කියන්න බෑ හැම කෙනෙම හැම ෂණයක් පාසාම ඒ සංඥාව අභිසංකරණයට යනවා. ඒ සැකස්මානුව එක්ක පණුවෙක් කොහෙද ගොඩක් වෙලාවට යට ලෝකයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ උඩ ලෝකයක් නැහැ. අවිද්‍යා භූමිය තුල කොහොමත්ම ඒ රාග දේශ මොහ තුනේ උනේ නැත්නම් සංඥා සුකුම උනේ නැත්තම් එහෙම නැහැ. දැන් අනිතාගමල කරන්නේ මෝහණය කළ සංඥාවක ගැට ගන්න එකනේ. ඒ හිර කළා තියෙනනේ දෘෂ්ටියත් තුළ. ආ එන්නම් බැරි වෙන්න තියෙනවානේ. ඒක බුදුන් වහන්සේ තනිකරම භයානකයි කියන මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඒකනේ. ඒ මිදීමක් නැහැ. නැවත මිදීමක් පෙන්වන්න බෑ. මිත්‍යා දෘෂ්ටික භූමිය අතිශයින් භයානකයි. ඉතින් ආද බෞද්ධයා ඉන්නේ තෙතන. බෞද්ධයාට මේ භව නිරෝධය ගැන වැටහීමක් නැහැ කියන්නේ අතිශයින් භයානකයි. බෞද්ධයා බෞද්ධ ලේබල් එක ගහගත්තා කියලා එතනින් මිදිලා නැහැ. සමහරට ඒ කකුසි වලේමයි. ඔයයි මේ මේ පේන සංඥා මොනවා හරි සකස් වෙනවා. අවසානයේ දැන් මේ මෙතන මොනවා හරි දේ තමන්ගේ තියෙන රාගය වැඩි කරගෙන තණ්හාව වැඩි කරගෙන ඒ හැම කෙනෙම ඉපදිලා ඒ අපිට තේරෙන තණ්හාව වැඩි කරගෙනයි තියෙන්නේ මේ බොහොම ටික දෙනයි මේ ධර්මයේ පොඩ්ඩක් අවබෝධ මේ රාගදේශම තුනී වෙන අර නියත සම්බෝධි පරායන වන ගමනක් කියන්නේ සංඥා සුකුම වෙන ඒ සුකුම ලෝකවලට අඩු ගන්න සුගති පරායන වෙන්නවත් එහෙම මේ අවබෝධයක් නැත්තු ඒක වෙන්නේ නැහැ ඒක අපි කිය පින පින කියන්නේ සිත පිරිසුදු වෙන එක. සුසිත පහදව මේ කටයුතු කරන ආකාරය. ඒ ඉතාම වැදගත්. අපි කොහේ භාවයක් පතනවා කියලා එකක් මොකක් හරි දන්නේ නැතුව හරි මොකක් හරි එකක් ඔළුවේ තියාගෙන ඒක ඒක ඉන්නවා කියන රාගය වැඩි වෙනවා. අයි භව රාගය තියෙනවා. ඇල්ම වැඩි වෙලා ලෝකයක් ගැන ඒ කියන්නේ මේ මේ මේ කම්පණය තව වැඩි වෙනවා. කම්පන සංචල ස්වභාවය තව වැඩි වෙනවා. එතකොට සංඥා තව රළු වෙනවා. අනිවාර්යෙන් නිරේකට යන්නේ. ඒකයි අසිදිසි මහා දානේ දීපු අර මල්ලිකා දේවියත් දුගතියට වැටෙනවා. ඒකයි 84000ක් වේර විහාර හදපු අශෝක අධිරාජ්‍ය දුගතියට වැටෙන්නේ. ඔය මිනිස්සු හිතනවා වගේ මේ ගොඩක් රැස් කරලා ගොඩක් ගාලා උඩින් යන එක නෙමෙයි. මේක අභ්‍යන්තරේ රාග දේශ මොහයි බලන්න ඕන. අපි එළියේ පරිචිත්ත ਵਿਚාරණ ආනේ කියන්නේ එළින කෙනා වනින්න ඕනේ රූපයෙන් පෙනුමෙන් නෙමෙයි. එයාගේ තියෙන කෙලෙස් පට්ටම දිහා බලන්න. අන්න පරිචිත්ත විඥාන ඥානය එතකොටයි තියෙන්නේ. එතකොට අපිට අනි තමන්ගේ අභ්‍යන්තරේ රාග දේශ මොහොෂය වෙන කෙනා සී ඒ ඥානෙ තිය ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන කෙනා අනිත්‍යයේ දකින්නේ ඒමයි. මේකයි ආර්ය භූමියේ ස්වභාවය ඒකයි. ඒකයි මේ ඥානෙ අවදි වෙන තැන. එතන සිතුවිලි වලට ඉඩක් නැහැ. සිතුවිලි වල මේ සිතුවිලි වලින් වැහිලා තියෙන මේ සත්‍ය. සත්‍යයට අවදි වෙන එකයි සම්මා දිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ. ඉතින් එතනට එතනට මේ මේ මහා මහා ඇත්තටම පුදුමා මේක ධර්මයේ කියන එක ඇවිල්ලා හරියට මේ ටික සේරම හොඳින් ගලපලා ගත්තොත් මේ අන්තිම භවයේ මිසක් තව භවයක් හමු වෙන්නේ නැහැ. නෑ කොහෙත්ම නෑ බාහිර කොහෙත්ම මොකක්වත් එයාට දැනුනේ නැත්තම් මේ શબ્දයයි මේ මේ එකම එකම මේක શબ્දයක් මේක දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් කිව්වාගේ දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ දුටු බවක් පමණයි කියලා. වර්ණේ වර්ණයක්වත් නැති නිකන් දැක්මක් විතරක් වෙලා. shabdේ shabdයක් කියලා ඒකේ ඒකේ දෙයක් නැහැ කෙනෙක් නැහැ. shabdේ shabdයක් විතරයි කියන තැනට එනවා. shabd ඔක්කොම shabd විතරයි. එයාට ඊට පස්සේ මේ ඇහෙන shabd වල මුකුත් නැහැ. වෙනදා වගේම shabd ඇහෙනවා. ඒවෙන් වැඩක් නැහැ. ඊට පස්සේ එයාට වර්ණ වෙනදා වගේම වර්ණ චක්කු විඥාන කොච්චර වර්ණ සකසුණා දේවෙන් පළක් නැහැ. කිසිම දැනීමක් කිසිම කිසිම ඒ කියන්නේ කිසිම මේ වටිනාකමක් ඇගෙීමක් අගයක් මොකක්වත් මම වෙන්නේ පුදුමාකාර විදිහේ නිකන් අර චිත්‍රයක් වගේ. ඔක්කොම නිකන් චිත්‍රයක් චිත්‍රයක මුකුත් නැහැ. චිත්‍රයක් වගේ. ආත්ම කතා අරවමය මොනවද ජීව කතා අරවමය මොකක්වත් මම හම්බ වෙන්නේ ගහක් කියලා දෙයක් හම්බ වෙනවනේ කොලයක් හම්බ වෙන්නේ. කොලයක් නැතුව කඩන්නේ මොනවද? රහතන් වහන්සේට කොලක් නැහැ ගසුත් නැහැ. මේ කියන්නේ ගසත් හදාගෙන ගහක කොලයක් කඩන මේ වෙනම කතාවක් හදාගත්ත එකක්. දැන් තමන්ගේ හිතනම් තේරම සංකාරණම් තේරම එළිය කොහෙන්ද ගස් එළිය කොහෙන්ද කොළ ගහක කොළයක් කඩන්නේ කොහොමද රහතන් වහන්සේ රහතන් වහන්සේ කවදාවත් ගහක කොළයක් කඩන්නේ අපිත් කියනවා රහතන් වහන්සේ කවදාවත් බිම් මාරන්නේ අපිත් කියනවා රහතන් වහන්සේ කවදාවත් ගහක් කපන්නේ අපි අපිත් කියන ගහක් කොහෙන්ද රහතන් වහන්සේට පොළොවක් කොහෙන්ද රහතන් වහන්සේට කඩන්න කොළයක් කොහෙන්ද රහතන් වහන්සේට ධර්මයේ ගලප ගන්න බැරුව පොත් ලියාගෙන පොත් ගොඩක් අරගෙන ගත්තොත් මොකද වෙන්නේ මේක මේ දකින්නේ කොහෙන්ද කාටද ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ එහෙනම් එයා කියයි හරියට මේක මොකක්වත් නැහැ කියලා. රහතන් වහන්සේ ඔය එකක්වත් කරන්නේ නැහැ තමයි. නමුත් දැන් පෘථග්ජන භූමියේ මිත්‍යා දෘෂ්ටිකය රහතන් වහන්සේව දකින්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටික භූමියේ කොහොමද කොහොමද සිතුවිලි වලින් පුළුවන්ද සිතුවිලි නැති ස්වභාවය දකින්න? කවදාවත් ආර්ය භූමිය දකින්න බෑ මේ අවිද්‍යා භූමියට. එහෙම නේද? එහෙනම් ගන්න. ඉතින් ඔබතුමිය මේ කියන දේවල් ඔබතුමියට පන්නරයක් කරගන්න. ඔබතුමිය ගුරු මහත්මයක් විදිහට බුද්ධිමත් කෙනෙක් විදිහට ඔබතුමියට මේ සියල්ල ඇසීම තුලත් විශාල ධෛර්යයක් ශක්තියක් ඇති වේවි. විශාල හේතුවක් වේවි. ඔබතුමිය අපි දන්නවා මෙනෙහි වෙනවා නිකන් ඉන්නකොටත් මේ ධර්මය. ඔබතුමිය මේ මාර්ගයේ ප්‍රවේශුණු කෙනෙක්, වෝසග්ග පරිණාම කෙනෙක්, නිවන නමුණක් කොට පවතින. ඒ නියත සම්බෝධි පරායන ගමන් මගක යන උත්සමයක් අපි දකින්නේ උත්සමියක් විදිහටයි තාමත් තියෙනවා ආත්මීය දැනෙන ස්වභාවය. ඒක දැනෙන්නේ හොඳින් සිහිය සිහිය හොඳින් සිහිය පවත්වන්න තමන්ගේම හිතට. ඒ යෝනිසෝ මනසිකාරයේ ඒ කියන්නේ ඒ සිහිය පැවැත්වීමයි. ඒ දැනෙන දැනීමයි ඥානය කියන්නේ. ඒ ඥානයම තම දැනීමත් එක්කම යන්න. ඡය වෙනවා දැනෙන ආසක්ඛ්‍ය ඥානෙ ඔබතුමියක සකස් වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමිය සකස් කරගන්න ඒ මුඤ්ඤුතු කම්මතා ඥානෙ මෙදෙන්න ඕනි කියන ඥානෙ තියෙන ඔබතුමියක ආදී අනුපස්සනා ඥානෙ ආදීනව දකින ඥානෙ තියෙන ඔබතුමියක ඒ වගේමයි ඔබතුමියට මෙතන දකින්න තව ටිකක් දර්ශනය පිරිසුදු කරගන්න එතන අපි දැක්කා පිරිසුදු වෙන්න ඕනි කියලා තව තව එතන පිරිසුදු වෙනකොට අනිත් ඒවාත් අපි හිතනවා ආත්මීය ස්වභාව ඔක්කොම ගෙලවෙන්න ওই විචිකිච්ඡා සැකේ චුට්ටක් හරි තිබුණොත් ওই භවය හරි දිව්‍ය ලෝකේ හරි මොකක් හරි මොකක් හරි ඔය ඔය දරුවෝග හරි මොනවා හරි ඕනම එකක් ඒ විචිකිච්ඡාව තියෙනකන් සෝතාපන්න ඵලය එතන හම්බ වෙන්නේ නැහැනේ. අර අතර හම්බ වෙන්නේ ඒ කියන්නේ කෘත්‍ය ඥානය තියෙනවා. කෘත්‍ය ඥානය තිබ්බට කෘතඥානෙට එන්න බාධකය තමයි නීවරණ තමයි විචිකිච්ඡා කියන සැකේ. ඒක දුර වෙන්නේ දර්ශන විසුද්ධියත් සමගයි. ඒ කියන්නේ සත්තානං විසුද්ධියයි. ඒක ඊතාවදන. සත්තානං විසුද්ධියයි පිරිසුදු කරගන්න ඕන දර්ශනය. අන දිට්ඨිය පිරිසිදු වෙනවා සම්මා දිට්ඨිය. ඒක තියනකන් විතරයි. ඒක නැතුව කවදාවත් ඒ සම්මා දිට්ඨිය හරියට පිරිසිදු වෙන්නේ නැතුව කොහොමද කොහොමද සම්මා ආජීව? හැබැයි ඒක ඒ මට්ටම් වලින් යන්නත් පුළුවන්. සම්මා දිට්ඨිය නමුත් හොඳටම හරියටම පිරිසිදු වුණොත් විතරයි. ඒ විදිහටම සම්මා කියන කොටස ඇවිල්ලා සම්මා ආජීව, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සංකප්ප, සම්මා සංකප්ප, සම්මා සම්මා සංකප්ප, සම්මා සති සම්මා සමාධි කියන ඒ ආරෂ්ඨාංග මාර්ගේ ඒ සම්මා කියන ගොඩේ අර මිත්‍යා දෘෂ්ටිය තියෙන්න බෑ. අවිද්‍යාව විචිකිච්ඡා සැකේ එහෙම නැත්නම් ඒ ඒතර සිතුවිලි සබ්බ පාපස්ස තියෙන්න බෑ. සීලු අකුසල් සබ්බ පාපස්ස අකරණම් තියෙන්න බෑ. එහෙනම් එතකොට ඔබතුමියගේ ඒ උදේව ඥානය කියන එක ඒ වාය ඥානය එහෙම නැත්නම් අත්තගමංච ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූප අත්තගමංච අත්තගමංච කියන මිදෙන එක අරමුණෙන් මිදෙන එක හරියටම සිද්ධ වෙන්නේ හරියටම අත්තගමංච කියන එක හරියටම සිද්ධ වෙලා හරියටම මේ සියල්ලම ඔබතුමීට මේ මිදෙන එක ළඟ ළඟටම ඇවිල්ලා ඇති හැබැයි කෘතඥානය කියන එකට එන්නේ ඒක ඒක එතන ඒ ඒ එතනදී ඒක අපිට කරන්න බෑ අපි කරන දෙයක් නෙමේ අපි කරන්නේ කෘත්‍ය ඥානය විතරයි අරක අරක එන්නේ මේක හරියට මෙතනින් අපිට අර ගහට ඕනි කරන වතුර ටික පොර ටික ඔක්කොම දැම්මට පස්සේ ගහ හැදෙනවද කියලා උගුල්ලා බලන්න බෑ. ඒක ඊටම අදාළව ස්වභාවයකින් සබහාදාමට එකතු වෙන එකක් සිද්ධ වෙනවා. ඒ තුල කෙනෙක් නම් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒ සියල්ල දිය වෙලා ඉවරයි. අන්න ඒ තැන තමන්ගේ සිතුවිලි වල කොහොමවත් තවන්නේ ඇති වෙනව නැති වෙනව සිතුවිලි ස්වභාවයක් තියෙයි. ඒ ස්වභාවය තුල එදිනදා කටයුතු කරයි කතාත් කරයි පුදුමාකාර විදිහට එතනින් අයින්ට වෙලා කවුරුත් දන්නේ නැති වුණාට ආධ්‍යාත්මික පැත්තේ කිසිම දෙයකට චුට්ටක්වත් අබමල් රේණුවක්වත් චුට්ටක්වත් ඇලිමක් ගැටීමක් නැතුව තියෙන්නේ. සුද්ධ වෙලාම ගිහින් තියෙන්නේ. දැනේ ඥානෙටම දැනේ. ඒ ආසවක්ඛ්‍යා ඥානෙට එතන සමාපත්තියට එනකොට සමාපත්තිය දැනෙනවා. ආසව කෙලෙස් ශේව ඥානෙ ආසවක්ඛ්‍යා ඥානෙ වගේම ඒ සෝතාපන්න මාර්ගය තුළ බාහිර මිදෙනවා කියන එකක් දැනෙනවා. විදුන බවක් දැනෙනවා. කම්පැනි නොවන බවක් දැනෙනවා. ඒ වගේම අර දැනටම ඔබතුමියට දැනෙන ස්වභාවය තියෙනවා අර අතර සකදාගාමි ඇලෙන ගැටෙන ස්වභාවය තියෙනවා. ඒකත් ප්‍රතිපදාව තුළ කුච්ච තියෙන්නේ කෘතඥාණය එන්නේ. ඒක මිදෙන එකම එකම ස්වභාවයක් තුළ ඔය ටික එක දිගටම එකම ස්වභාවයක් තුළ ඒ අරහත්ත්වය කරාම යන්නත් පුළුවන්. මේ ටික කෘත්‍ය ඥානය හරියටම පිරිසුදු කරගෙන ඔක්කොම එනකොට මේ ඡේදම අල්ලගට ස්වභාවයත් එතනම ගිහිල්ලා එතනම ඒ ස්වභාවය මෙතනම ඔබතුමියගේ භාවයේ බාහිර ඇත්තටම කිසිම දැනන ස්වභාවයක් නැති සම්පූර්ණ මිදීමේ ස්වභාවයකටත් දැකලා සමහරට ඒ වැඩි ක්ෂණයක් ගත වෙන්නේ නැතුවම ඔබතුමියට අභ්‍යන්තරයේ කම්පන ස්වභාවයකුත් දිය වෙගෙන ගිහිලා අරහත්ත්වයට කරාම යන්නත් ඉඩ තියෙනවා. ඒක අපිට කියන්න බෑ එක එක ස්වභාව එක එක දක්ෂතා කුසලතා අනුව සාන්දිටික Taman තමයි සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සික ඕපනායක පච්චුප්පන ධර්මේ හොඳින් පිරිසුදු කරන්න. මෙතන කොහෙත්ම බලන්න හැමතිස්සෙම අර වේගය තුල තුන් කාලයක් පෙන්නනවා අපිට මායාව වගේ. වේගය තුල අපිට හැමතිස්සම පෙර සංඥා නව සංඥා එනකොට එන එතන එතන ගැලවුවොත් තමයි ඒ වේගයේම තුන් කාලයේම ගිලිවිලා ගිහිලා මොහොතම පිරිසුදු වෙලා එන්නේ. නැත්තම් ආයි මේක දැක්කා ආයි මේ පැත්ත දැක්කා ආයි මේ පැත්ත දකිනකොට අරක තාම තියෙනවා වගේ. අර බල්ලා ආයි පස්සට ගිහිල්ලා ආයි පොකුණට යනකොට බල්ලා ආයි පස්සට යනකොට හිතන පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා. නමුත් බල්ලා ඉබුණමයි පොකුණේ බල්ලෙක් පේන්නේ. බල්ලා ආයි යනකොට පොකුණේ බල්ලෙක් නැහැ. මේ වගේ අපිට මේ මොහොතේ ප්‍රසාදවත් වෙනවා කියන එක ලොකු කතාවක් වෙන්නවා. විඥානය එතනම සකස් වෙලා එතනම ලෝකයක්ම වල එතනම නැති වෙනවා කියන එක. ෂණයක් කියන එක ස්පාක් එකක් කියන එක ප්‍රසාදයක් කියන එක. අවුත්තා සම්බුදා උත්තානම් භවිෂති කියන එක ගැලපෙන්නේ ඒක හරියටම දැකලා විඳින එකටයි. එතරයි උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිතත් අනිතත්තම් පඤ්ඤායති කියන තැනට එන්නේ. ඉතින් අනිච්චවත සංඛාරා එහෙම නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා කියන තැනින් එතකොට ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමතෝ සියලු සිතුවිලි සමත වේලා ඒ සාන්ත ප්‍රණීත සුවේට සබුබදි පට්නිස්සග්ගෝ සියලු මේසා කාලයක් තිස්සේ අනුසෝතය තුල ගැට ගැහුණු හුරු පුරුදු ඒ හුරු පුරුදු තුල මමත්වයේ ආත්මයක් ගොඩනගගෙන ආපු ගමන ඒ උපදි ගොඩ සම්පූර්ණයෙන්ම ගැලවිලා යනවා. සබ්බූපදි පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තනක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. අනේ ගමන අපි කරනවා නෙමෙයි. ඒක අපිට සිද්ධ වෙනවා. ටිකෙන් ටික ටික අපි කරන්නේ එන අරමුණු ඒ ඒ සිතුවිලි අරමුණු වලට සත්‍ය දැකලා මිදෙන එකමයි. ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ එකම දෙයමයි එතන සිද්ධ වෙන්නේ. ප්‍රතිපදාව හොඳින් සකස් කර ගන්න ඕනේ. මේ යුද්ධේ හොඳටම බහැලා කරන්න ඕනේ. මේ යුද්ධ කරන්නේ මුඤුතු කමදා මිදෙන්න ඕනේ කියන එකට එන්නේ ආදීනවනුපස්සන ඥානය හරියට සකස් වුණොත් විතරයි. ආදීනවනුපස්සන හරියට සකස් වෙනවා එක්ක තියෙන්න ඕනේ අරව හොඳට පේන්න ඕනේ. මේ සකස් වෙන්නේ කොහොමද? මේ දිව්‍ය ලෝකයක් මොකද්ද ඔය කතාව? ඔක බොරුවක් බව. ඔක සංඛාරයක් බව. ඕක විශාල අගතියක් බව. ඒක දුසුගතියක් නෙමෙයි ඒ අපි භවයේ භවයක් කියලා හිතාගෙන ඉන්න තර අගතියක් කියන එක. ඒක හොඳටම දැනුවත් විතරයි කවදාවත් ඉපතක් ගැන හිතන්නේ භවයක් ගැන හිතන්නේ ආයි යන තනක් ගැන කතාවක් නැහැ. මේ සිස්ටම් එක හැදෙන හැටි දැකලා සිස්ටම් එකෙන්ම සියල්ලම නිරුද්ධ වෙලා සිස්ටම් එකම මිදලා යන එක. ඒක මිදුණයි කියලා කලබල වෙන්න බිය වෙන්න ඕනි කාරණා මොකුත් නැහැ. ඒකට හේතුව ඒ සාන්ති සොය. මේ මොහොතේ නම් ඒ අවබෝධයටපත් වෙන්නේ ඊගා මොහොතේම ඔබතුමීට උරුමයි. ඒ ලෝතුරු සුවේ සදාතනිකයි. කිසිදා ඒක කිසිව කිසිම කිසිම ඒකට හේතුවක් මොකුත් නැහැ. අසංකතයයි ලෝතුරු සුවේ. ඒ ලෝතුරු සුවේ තුලයි සියල්ලෙන් නිරෝධයට ගිහිලා යමක් සකස් වෙන තිබුණේ සියල්ලම සකස් ඒ සියල්ලම ගින්න නිවි ගියා වගේ යම් ශක්තියක් තිබුණා නම් ඒ ශක්තිය ශුන්‍ය වෙලා ගියේ කිසිවක් මිතුරු වෙන්නේ නැහැ සබදාම් පවුලයි සබා දහමට පෙරවන් සාරේ ඇත්තට මට මේ ඒ තිබුණු ප්‍රශ්න වලට හිතුවටත් වැඩිය බලාපොරොත්තු නොවුණු ආකාරයට උදා පිළිතුරු ලැබුණා. අත්‍තරම දැන් අහන්න ප්‍රශ්නයක් නැහැ වගේ තත්ත්වයකට මම පත් වුණා. ඉතින් ඔවහන් සිදු කරගන්න ඕනේ ඔබතුමිය. ඔබතුමියට හොඳ ගමනක් තියෙනවා. ඔබතුමිය ඇත්තටම හොඳ කල්යාණ මිත්‍රයෙක් වෙයි අනිත් අයට. අපේ සර කුඩ කොයි මොහොතේ පොළොට පස්සලා එයි. ඊගාව අධ්‍යයනයේදී ආර්ය භූමිය පිරිසිදු කරා පමණයි අපි ආර්යයන් වහන්සේලා වෙන්නේ ඔබතුමියලා කියන්නේ. වැටහෙනවද? අපි පරිසරය පිරිසිදු කරා පමණයි ආර්යයන් වහන්සේලාට සුදුසු පරිසරය සාධනවා පමණයි. ආර්යයන් වහන්සේලා අනාගතේ මේ පොඩි කාලයක් ඇතුලේ මේකෙ මිදෙන්න ඉන්න කට්ටියක් පිරිසක් ඉන්නවා. දැන් බිහි වෙලක් ඉන්නවා. ඒ පිරිස මේකෙ මිදෙන්න යන්නේ. ඒ පිරිසට අවශ්‍ය පරිසරයේ ඒ සෑදීම අපගේ කටයුත්ත ඒ යුතුයකම පිට කරා තමයි. ඒ සබදාවේ න්‍යායක් ඒක දකින්න බෑ ලේසියෙන් කිසි කෙනෙකුට පොඩි කාලයයි පවතින්නේ. ඒ කාලය තුළ මොකද්ද අර කතාවලට කියනවා දොරක් විවර වෙනවයි කියලා අන්න ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. ඉතුරු කවුරු හරි ඉන්නවා නම් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ 2500ක් ගිය තැන ඉතුරු අයත් මෙතනින් මිදලා යනවා. හැබැයි ඉතුරු අවුරුදු 2500. එහෙම කොහොම වේවිද? ඒක අපිට කියන්න කොහොමද? මෙතන ඉතාම වාග්යවන්තයෝ ටිකක් විහි වෙලා ඉන්නවා. විශාල බැලු බහම එහෙම වසංගත ගොඩාක් අය සමුදෙනවා. නමුත් ඒ අතර every dark cloud has a silver lining කියලා. ඒ අඳුරු වලාවල් අතරේ ආධ්‍යාත්මික පුදුමාකාර පරිවර්තනයක් මේ භූමියේ සිදු වෙයි කියලා. විශාල සාධකේ මේ ඔබට එන සත්‍යය. තෙරුවන් සරණයි වහන්සේ නිදුක් නිරෝගී සුවය වේවා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔබ තුමින් සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකෙන් මිදෙන්න ඕනේ.